හොඳයි අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවතරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 173 වෙනි භාවනා වැඩමුළුවේ ආරම්භය ඇත්තටම ඊ ආරම්භ වුණාට ධර්ම සාකච්ඡාවේ නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භ. ඉතින් අද පළවෙනි දවසේ නිසා මම විනාඩි කිහිපයක් අරගන්නවා අපේ මේ සාකච්ඡාව තීරමක් ඇති විදියට හැම දවසටම බලපාන ආප්තෝපදේශ ටික උපදේශ ටික ඉදිරිපත් කරන්න. ඉතින් අපි මේ වැඩපිළිවෙලට කමඨාන් සුද්ධ කිරීම කියලාත් කියනවා. කමඨාන් සුද්ධ කිරීම කියනකින් අදහස් කරන්නේ අපි මේ දීලා තියෙන උපදේශ අනුව භාවනා කරනකොට Tamanට මතුවෙන භාවනාමේ ප්‍රකාශන ගැටලු එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් සමුක සාකච්ඡාවක් වශයෙන්. ඒක අපි මෙතන යන්නේ ඇත්තට පොදු කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් මේක ලෝකෙට ඉස්සල්ලාම අඳුල්ලා දුන්නේ මෙහෙදී. ඒ නිසා මේක ධර්ම සාකච්ඡාවට එහා ගිය කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා පොදු කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා. ඊට අමතරව මේක ධර්ම සාකච්ඡාවකුත් වෙනවා. විශේෂයෙන්ම අද හවස පටන් අපි ධර්ම දේශනාවලියක් පවත්වන අන්නේ ධර්ම දේශනාවට සම්බන්ධ ප්‍රශ්න නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට තමන්ට අදාළ ප්‍රශ්න තියෙනවා අපි ඒකත් මෙතෙන්දී ඉදිරිපත් කරගන්න. තුන්වෙනියට අපි මේ වෙනකොට නිස්සරණවනේ සත්කාර තුනක් කරලා තියෙනවා කියන පදනමේ තමයි ඉන්නේ. මෙතෙන් පැමිණ හැම දිනාටම පැවිදි ඇත්තන්ට නෙමෙයි අනික් සියලු දෙනාට අටසිල් සමාදන් කරලා අපි අටසිල් පදනමක තියලා තියෙනවා. කාට හරි අටසිල් පිළිබඳ නොදැනීමක් හෝ ඇයි මේක කරන්නේ කියලා හෝ ඒක කරනකොට අපහසුතාවයක් හෝ තියෙනවනම් ඒක තියාගෙන භාවනා කරන්න එපා. ඒක හරිම කරදරයක්. ඒක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ඉදිරිපත් කරන්න. Taman රකින්න සීලය විනය කරදරයක් නම් එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැත්නම් තියෙනවා විනය ශික්ෂාපද දන්නේ නැත්නම් අපි ඒක සාකච්ඡා කරනවා. එතකොට බන්නට ඇහෙන ධර්ම දේශනාවට ඇහෙන දේවල් ගැන සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි මේ ඊයේ හවස ඉඳලා විශේෂයෙන්ම අලුතෙන් ආපු අයට මේ වැඩමුළුවේදී දිනචරියාව වතුර තියෙන්නේ මෙහෙමයි වැසිකිලි මෙතනයි කැම මෙහෙමයි බීම මෙහෙමයි සක්මන් වෙලා මෙහෙමයි පරියන්ක වෙලා මෙහෙමයි කියලා කියලා දීලා තියෙනවා. අනේ ඒක පිළිබඳ නොදැනුවත්කමක් හෝ ඒක හිරිහැරයක් හෝ ඒකට යෝජනා තියෙනවනම් අපි මේ වෙලාවේදී ඉල්ලා හිටිනවා ධර්ම සාකච්ඡා ඉදිරියට. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ එක එකනා කතා කරන්න එපා. මෙතන කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ගේ ප්‍රශ්න අහන්නත් එපා. ප්‍රශ්නවට උත්තර දෙන්නත් එපා. ප්‍රශ්න తీනවන වැඩමුළු නායකත්වයට කියන්න. ඒ තමන්ගේ ප්‍රශ්නයක් මිසක් අනුන්ගේ ප්‍රශ්න, gedara ප්‍රශ්න, ඊයේ ප්‍රශ්න, හෙට ප්‍රශ්න දාන්න එපා. අපි මේ වගේ දෙයකට මේ නැව නැගලා ඉන්නේ. අපි නැගලා තියෙන පුළුවන් තරම් සතුටුමත් වෙන නිසා හැම කෙනෙක්ම හැම කෙනෙක්ම විවේකී අරසා කරනවා. හැම කෙනෙක්ම හැම කෙනෙක්ගේම නිදහස කතාව නිස්සද්ද භාවය අරසා කරන්නේ. ඒ 100ක් එක මේ නැවේ ගමනක් යනවා කියන එක ලේසි නෑ. ඒ නිසා මේ 100 මෙතෙන්ට යන එන අනික් අයගෙන් වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙන්නේ ඔය දාගෙන ඉන්න උතුරු සළුවෙන් තමයි. ඒ කිය උතුරු සරුව දැනගෙන මේ දුවන්න බයින පටන් අරගත්තොත් දාන දෙන්නේ නායකයේ ওই ගල්ලිගේ වෙනසක් නැති වෙච්චාම ඒ මිනිස්සු මුසුප්පු වෙනවා. ඒ වගේම අපි සීල් ගත්ත පිරිසක් වශයෙන් මේට යන්නේ නායකගේ සීලයක් ගැන හික්මීමක් ගැන බලාපොරොත්තු වෙන්න එපා. ඒගොල්ලෝ ඉතින් ඇවිල්ලා යන කට්ටිය මේ රිලවුන්ගේ විමුක්තියක් අපිට සීලයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේට ගෙනත් දාන වල් බල්ලු ගොඩක් ඉන්නවා උන්ගෙමුත් බෑ. යටින දායකයෝ ගොඩක් ඉන්නවා ඒගොල්ලොත් කැමති නැහැ මේකට ඇවිල්ලා විනය කරුක වෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා දාන දීලා යනවා. ඒ නිසා අපි ඒව ඉවසා දරාගෙන අපේ භාවනාවට අදාළ විහුදකලාව විවේකය අනුන්ට බනවන්නේ නැතුව ඉන්න ගතිය අරසා කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඒ සඳහාත් කරන අනුග්‍රහය තමයි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විශේෂයෙන්ම අර කියපු මාතෘකා තුනේ අර්ථය. ධර්මයේ පිළිබඳව මෙහෙදි කියලා දෙන ධර්ම දේශනාවේ ප්‍රශ්න තියෙනවා නම් භාවනා කරනකොට කමඨහන් පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් මෙහෙදි හඳුලා දීපු විවස්ථා පිළිබඳව Tamante හිරිහැරයක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ ටික එකතු කර ගන්නවා ප්‍රශ්න සාකච්ඡාව සඳහා. ඒ සඳහා ක්‍රම දෙකකින් සම්බන්ධ වෙන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි වේලාවට කලින් ලිඛිතව මේ ප්‍රශ්න පිටියට ප්‍රශ්න ලියලා දාන එක. එතකොට කවුද ලිව්වේ කියලා අපි දන්නේ. ඒක නිර්නාමිකව දාන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න කියවීම හරහා ඒක පටිගත වෙනවා. උත්තරෙත් පටිගත වෙනවා. දැන් මේ වෙලාවේ කම්පියුටර් එකේ 200ක් 300ක් තැන් තැන් වල ඉඳලා සම්බන්ධ වෙනවා මික්සෙල් ආර් එක හරහා. ඉතින් ඒගොල්ලෝ කැමති ප්‍රශ්නේ උත්තර දෙකම අහන්න. ඊට අමතරව කාට හරි සභාවට අවස්ථානුකූල ප්‍රශ්න આવොත් එහෙම නැත්නම් මං සමහරලාට වැඩිපුර විස්තර ඉල්ලනවා ලියන ප්‍රශ්න විස්තර ඊට මදි නම් එතකොටත් ඒ ලියපු කෙනා ප්‍රශ්න කරපු කෙනා තමන් පෙනී හිටින්න කැමති නම් අත උස්සපුවාම අපි යාට මයික් එකක් දෙනවා. එතකොට යාගේ ප්‍රකාශන ප්‍රශ්න සහ විවේචනත් පටිගත වෙනවා. ඕනම කෙනෙකුට අහන්න පුළුවන්. මේ ක්‍රම දෙකට අපිට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන් පටන් අපි වැඩමුළුවේ තියෙන දිගටම මේ වගේ පැයක් අරගන්නවා එක දෙක අතර පැය ප්‍රශ්න ਵਿਚාරීම සඳහා. ඉතින් අදට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරනවා. ඊට පස්සේ කල් වේලා ලැබුණොත් සභාවෙන් අහනවා කියන්න කරන්න ප්‍රශ්න තියනවාද කියලා. පැය පැන්නුවොත් නම් අපිට සභාවෙන් ප්‍රශ්න අහන්න වෙලාවක් ඉන්නේ නැහැ. ලිඛිත ප්‍රශ්න වලට පැයකට වැඩිය ගියොත් කරන දෙයක් නැහැ. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ ටික මම මතක් කරන්නේ කාගුත් කවුරුත් වගේ එක L එකට අරගන්න. එහෙම නැතුව නොදැනුවත්කම දිගේ ඉදිරියට ගියොත් ඒක හුඟක් වෙලාවට මේ අනික් අයට බාධායි. මේ කොන් දෙකේ peeli දෙකම මැදට කරන්න නැත්තම් පිටි වලට හේතු වෙනවා. ඒක මේ වැඩමුළු නායකත්වයේ දෝෂෙයි. මොකද අයින් වලට යන්නම එපා. ඔය බිත්ති නැත්තම් බර ගානක් නිවන් දැකලා මේ වෙනකොට. මොකද ඒකට හේතු වෙලා තෙල් ගානවා බිත්ති. ඔළුවේ තියෙනවා. ඉතින් ඊට පස්සේ අයුව පේන් කරන්න ඕන. මේ හදපු දවසල පේන් කළා නැහැ. පේන් කරන්න ඕනේ නැහැ. මොකද කවුරක්වත් හේතු වෙන්නේ නැහැ. මොකද ධර්ම සාකච්ඡාව මගට යනකොට 140ක් විතර බුදිය ගන්න. මේ බුදිය ගත්තාම හිටගෙන හිටියොත් වැටෙයි. බිත්තිට හිටලා හිටියොත් ඒ බුදු වේවිනාද බුදු වේයිද බුදියයිද කියන්නේ බෑ. ඉතින් මට පේන්න බෑව බිත්ති දෙකට හේතු කරලා තියෙනවට මොකද ඒගොල්ලෝ බුද්ධි අයිනට ගිහිල්ලා දෙපැත්තෙන් කාපට් දෙකක් දාන්න මේ ලනුපැදුරු දෙකක් යන්න එන්න කිසි කෙනෙකුට දෙන්න එපා පාරේ බුදියන්න දෙන්න එපා. මේකෙත් දෙපැත්තේ දාන්න දාපුවාම මම හිතන්නේ මේ වැඩමුළු නායකත්වයට කිව්වට මේක ඔක්කොටම හෙන්න මම මේ කියන්නේ. ඒසොට කවුරක්වත් යන්නේ අයිනට එන්නේ නැතුව ඉඳී අපට. එතකොට ලේසි. ආය ආවොත් පාරමෙද බුදියන්න දෙන්නේ නැහැ. මේක සිංහලයේ ගතියක්. ඒක දොරකට ගාවේ හිට ගන්නවා. පාරේ ඉඳ ගන්නවා. ඉතින් අපි සැලසුම් කරන්න ඕනේ කාටවත් එහෙම නිින්ද ගියාට බිත්තියක් නොතෙන තැනට ශාලාව සකස් කරලා තියෙනවා. අපි පටන් ගමුද වැඩ එහෙනම් මේක. හොඳයි මම එහෙනම් සැසිවාරය ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම කරන විදිහට අපි නායකත්වයට ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මයික් එක හදා ගන්න හොඳට නැත්නම් දිගටම කොන්ද පාත් කරගෙන ඉන්න වෙනවා. පොඩ්ඩක් හදලා දෙන්න වෙලා උස්සන්න වෙලා පොඩ්ඩක් උස් කරන්න. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සියලු දෙනා වෙනුවෙන් මම ඔබ වහන්සේගෙන් අවසර පතනවා. ප්‍රශ්න 9ක් තියෙනවා. අද දින භාවනා අධ්‍යක්ීම් ඊතා ගෞරවෙන් පහත සඳහන් කරමි. සක්මන් භාවනාව. ඊතා හොඳින් වම දකුණු ලෙස ආරම්භයේදී මෙනෙහි කෙලිමි. පසුව සිත දෙතුන් වතාවක් පිටතට ගියා. නැවතත් මූල කර්මස්ථානයේ සිත ගැනීමට හැකියිය. පහසුවෙන්ම. පරයන්ක භාවනාව ආශ්වාසය හා ප්‍රශ්වාසය ඇතුළු වීම හා පිටවීම උඩුතොල පෙදෙසින් දැනුනි. එය උණුසුම් බව දැනුනේය. මූල කර්මස්ථානයේ සිත තබා ගන්නා විට ප්‍රථමයෙන් ශරීරයේ චලනය චලන විශාල වශයෙන් දැනුනේය. ඒවා තැනින් තැනට ගමන් කළේය. භාවනා කිරීමට ඒවා අපහසු නැත. යම්තාක් දුරට වින්දනයක් දැනුනි. ඉන්පසු ආශ්වාස හා ප්‍රශ්වාසයේ උඩුතොලේ වැදීම දැනුනි. දෙක දෙතුන් වතාවක් පමණි. නැවත කයට සිත යයි. මුළු පැය පුරාම මෙලෙස සිදුවිය. බාහිර බාහිරට සිත ගමන් කිරීම අඩුය. වෙන අරමුණකට ගිය විගස එය දනී. සිතට මම ආව කාරණේ මතක් කර ගනිමි. නැවත මූල කර්මස්ථානයේ සිත තබාගෙන භාවනාව ආරම්භ කරමි. මේ සක්මනට වඩා මේ සක්මනට වඩා කැමැත්තෙන් කරමි. ශාරීරික චලන අතරතුර දකුණු කකුලේ වේදනාවක් දැනුනි. එම වේදනාව දෙස බලා සිටින විට කෙමෙන් අඩුවිය. ශරීරය ටික ටික සැහැල්ලු වීම ඊට හොඳින් දැනුනි. දිනපතා උදේ සහ සවස භාවනා කරන මට තව ඉදිරියට යාම සඳහා අනුශාසනා කරනමින් ඊටමත් ගෞරවයෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. සක්මන ගැන කැමැති වුණාට පරියන්කේ මේ සමාවෙන්න පරියන්කේ ගැන කැමැත්ත ප්‍රකාශ කරලා සක්මනෙන් විස්තර ලියන්න පටන් ගන්න තියෙනවා. ඒකෙන් පේනවා සක්මන කරනවා කියලා. ඒක හරි හොඳයි. මොකද මේ භාවනා ලෝකෙට අද ඉස්සරහට යආගන්න බැරි සක්මන් නොකරන නිසා. ਸਰවචනසේ දේශනා කරනවා අධධානක් අමෝ හොති පධානක් අමෝ කියලා දීර්ඝ ගමනක් යන්න හෝ බරපතල වගකීමක් දරන්න ඉවසන්න සක්මන් කරලා තියෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික ගමන උනත් දිගට යන සක්මන තියෙනවා. ඒක හොඳයි. නමුත් ඒ ලියපෙකන අත උසන්න කැමති නම් මම කැමති ප්‍රශ්නයක් අහන්න හිත පිට ගියාට පස්සේ නැවත සක්මනේ හිත ආවයි කියලා තියෙනවා. එතකොට දැන් මගේ හිත නැවත අරමුණට ආවා සතියට ආවයි කියලා දන්නේ කොහොමද? කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න කියලා. මයික් එක. මයික් එකට කතා කරමු. තට්ටු කරලා ඉන්න. තට්ටු. හරි. සයින්හන්ස මේක සයින්හන්සගේ කියන්නේ මම සිත එළියට ගියා කියන එක ආනාපාන සතිය නැහැ කියන එක මම හොඳට දන්නවා. නෑ මේ කතා කරන්නේ සක්මන ගැන. ආ සක්මනේ. සක්මනේ සයින්හන්ස වම දකුණ වැරදුනාම මම දන්නවා මගේ හිත එතන නැහැ කියලා. සයින්හන්සගේ බණ අහනකොට මම අහලා තියෙනවා කොයි වෙලාවක හරි වම දකුණ මාරු වෙලා නම් කකුල මාරු වෙලා නෙමෙයි හිත මාරු වෙලායි කියලා මම බනවලට අහලා තියෙනවා. ඉතින් මං දන්නවා මට මේ බන මේ කකුල මාරු වෙලා නෙමෙයි මම මගේ හිත ගිහිල්ලා කියලා දන්නවා. බට මේ ඒක පොඩක් ඉන්ටරෙස්ටිං මදි වගේ මට ඒ උනට මට නෑ මං අහන ප්‍රශ්නෙට මේ උත්තර දෙනකොට කියන කරුණු හරි ආසයි. හොඳයි. මං අහන්නේ හිත පිට ගියාට පස්සේ නැවත සක්මනට ආවා ආපු බව දන්නේ කොහොමද කියලා සක්මනට නැවත ආව බව දන්නේ කොහොමද කියලා. වම දකුණ මම ආයි මෙනෙහි කරනවා සාමි. මෙනෙහි කෙරුවට වැටෙන්නේ මොකද්ද කියන එක මට ඇහෙන්න ඕන. මට දැනගන්න කැමතියි. ඒ කියන්නේ ස්පර්ශය යටින් ස්පර්ශය මට තේරෙනවා. ස්පර්ශය හිටගෙන ඉන්නකොට ස්පර්ශයයි, ඇවිදිනකොට ස්පර්ශයයි, ඉඳගෙන ඉන්නකොට ස්පර්ශයයි තුනට පයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඇවිදින ස්පර්ශය ඉඳ හිටගෙන ඉන්න එකට ඉඳගෙන ඉන්නට වෙනස්නේ. දැන් මං අහන්නේ හරියටම තිතට මම හිට ගිය හිත නැවත සක්මන්ට ආව බව මොන ස්පර්ශයෙන්ද විශේෂණය කරලා කියන්නේ මේ වෙන වෙනතන හිටගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නේ මොකෙන්ද ඇඟිලි වදිනකොට වැඩිපුරම වමේ වම පොඩක් හෙලවෙනවා වගේ තේරෙනවා සායනාස ඇඟිලි එතකොට මම දන්නවා දැන් මං ආයේ හිත මෙතෙන්ට ආවා අන්න එතනින් තමයි කමඨාන් වාර්තාව පටන් ගන්න ඕනේ. කමඨාන් වාර්තාව පටන් ගන්න ඕනේ තමන් මොනම වෙලාවක හෝ අරමුණට හිත ගියා නම් සතිය මුදුන්පත් වුණා නම් ඒ දැනෙන දේ මේකේ පුරාවට ඒ අඩුයි. ඒකට උත්තරේ ගන්න හොඳම වැඩේ තමයි පිටිගිය හිත නැවත සක්මන්ට ආව බව දන්නේ කියවන ගියාම ඔන්න වහින් ඔරේ භාෂාවෙන් වචනේ එළියට එනවා. සයිනාස මම ඉස්සල්ලාම මේට ආවෙත් අද ඒ කියන්නේ මේ රිට්‍රීට් එකට ආව හේතුවත් ඕකම තමයි. මම කමටහන් අරගෙනම නෑ. මං හැමදාම හිතුවා මට මේක කරගන්න ඕනි කියලා. ඒක වැඩක් නෑ. මොනවාක්වත් අපිට වැඩක් නෑ. ඊට පස්සේ පිට හිත ගියයි කියලා දැනගන්නවා නම් මගේ හිත පිට ගියේ සද්දයකටද වේදනාවකටද හිතවිල්ලද කියලා ඒක ලියන්න ඕනේ. ඊට පස්සේ කොයි වෙලාවක හරි යෝගාවචරයට මතක් කරනනේ මම මේ සිල් අරගෙන භක්මන්ට ආවේ ඔය හිත පිට යන්න නෙවෙයි කියලා දැනපු ගමන් එයාට දැනගන්න ඕනේ මගේ හිත හරි පාරට වැටුණා කියන්නේ සතියට පිටියයි කියන්නේ කොතනට ගියොත්ද කියන එක දන්නවනේ යෝගාචරය සාසනික සරණක් තියෙනවා අරසාවක් තියෙනවා. දන්නේ නැත්තම් අසරණයි අනාතයි. දැනගත්තට පස්සේ හිත ආපහු ගන්නවා. ගත්තව කොහොමද ප්‍රත්‍යක්ෂණය කරනවා. උතන් තමයි බුදුහමතුරු වැඩ ඉන්නේ තැන. මං හිත ගත්තට පස්සේ මට පේනවා මගේ දකුණු කකුල වම් කකුල ඇඟිලි වලටත් වඩා පොළොව වැලි කාගෙන යනවා මට තේරෙනවා මේ ටික කිව්වනම් මම මේ ප්‍රශ්න අහන්නේ නැහැ ඒ කියන්නේ අපි හරියටම ටක්කෙටම වෙඩි තියන්න ඕනේ අරමුණට හිත ගියා නම් කොහොමද දන්නේ ඒකට ලකුණු දෙකක් යෝගාවට ලැබිලා තියෙනවා අරමුණ මොකද්ද කියලා දන්නෝ අරමුණ සඳහා මෙහෙයීමක් කරලා තියෙනවා දැන් මෙහෙයීම සාර්ථකයි සාර්ථක බව අහණේ කරන්නට වැටහෙන්න ඕනේ එතකොට මට ස්පර්ශය දැනුණා වගේ පොදු වචන වලින් කතා කරන්න එපා. මට දැනුනේ ඇඟිලි වලට විශේෂයෙන්ම වම් අතේ පය ඇඟිලි වලට වැලි වල ගිලෙන බව හොඳට වැටුණායි කියලා කියනවනම් අපිට මේ සාකච්ඡාව කෙටි කරන්න පුළුවන්. ඒකට කියන්නේ short to the point. short and sweet. ඉතින් ඒක පළවෙනි දවසෙන් බලාපොරොත්තු වෙන්න තරම් අපි හදිසි වෙන්න නරකයි. නමුත් මම මේ එක්කෙනෙක් එළියට අරගෙන කතා කරවන්නේ අනිත් ඔක්කොනම ලියනකොට ලියන්න අරමුණ මොකද්ද කියන්නේ? අරමුණට හිත ගැනීමට ගත්ත ප්‍රයත්නය කියන්නේ මෙනෙහි කරාද හිත මෙහෙවද කියලා තුන වැටුණ දෙයි. ඒ කාරණා තුන ලියවෙනවා නම් මේ වැඩමුළුව ඉවර වෙන්න ඉස්සෙල්ලා අද මට දෙන්න පුළුවන් සාහිතිකයක් වැඩමුළුවේ 50ක් සාර්ථකයි කියලා. හොඳයි. ඒ නිසා අපණ්ඩහන්ට උපදේශයක් වශයෙන් දෙන්න තියෙන හිත පිට යාම ගැන කලබල වෙන්න එපා. ඔය ලීලා විදියටම කරන්න. ආපහු ආවට පස්සේ ආපු බව තහවුරු කරගන්න. ඒ වගේම එහෙම තහවුරු කරගන්නවනේ දැන් වම් කකුලේ පයේ ඇඟිලි වල දැනෙන කියලා ඒ වගේ පියවර කීයක් මට දිගට දිගට කරීමේ වැඩි වීමක් වර්ධනයක් පේනවනේ ඒක තමයි සතිය වර්ධනය කියලා කියන්නේ හොඳයි ගරු ස්වාමින් වහන්සේ පරයංක භාවනාව මේකේ සක්මන ගැන සඳහන් වෙලා නැහැ ආනාපාන සතියට සිත තැබීය එහෙත් ආශ්වාසය හා ප්‍රශ්වාසයට වඩා ෆෑන් වල සුළඟ සමේ වැඩිම වැදීමේ දැනීම ප්‍රබලව දැනුනි. එය දෙස බලා සිටියේදී නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම්ව දැනී නැති වී ගියේය. මෙම தත්ත්වය දිගටම පැවතිනි. ඉන්පසු ෆෑන් ක්‍රියාවිරහිත වූ විට යලිත් ආශ්වාසය හා ප්‍රශ්වාසය හොඳින් දැනිනි. සිසිල් උණුසුම් වශයෙන් හා නාසය ප්‍රදේශයේ හා පපු ප්‍රදේශයේ ඉදිරියටත් පැත්තටත් පිම්බෙන ආකාරය පැහැදිලිවම දුටුවෙමි. ඉහත විස්තරය මාගේ භාවනා අත්දැකීම් ලෙස ප්‍රකාශ කරමි. තෙරුවන් සරණයි. ඔ මේකනේ ෆෑන් එකෙන් වදින උලන් හෝ ආස්වාද ප්‍රසආසයේ උහුලං ගන්න දෙනෝ හෝ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම ඒ තුනම වර්තමානයේ හිත පවතිනකොට දැනෙන දෙයක් මිසක් අපි පතන දෙයක්වත් හිතන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා අපිට දැනෙන දේ මෙහෙමයි කියලා කියන තාක්කල් සතිය තියෙනවා. ඒ தત્වේ ෆෑන් එකේ උගලගේ වේවා ආස්වාද ප්‍රසආසයේ වේවා එහෙම නැත්නම් මේ ඇඳුම පිම්බීම හැකිලිම අනුව ඇඳේ තර වෙන හැටි වේවා කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියන එක තමයි සතිය වර්ධනයක් සිද්ධ වෙන්නේ. ඒ තියෙන තාක්කල් අපි මම දැන් මෙතන. මේ අරමුණු තුන අතරේ කොයි එකද ප්‍රමුඛ කියලා ඇහුවොත් අපි ආස්වාද ප්‍රසවාසයේ ඉස්සරහට තියෙනවා වෙන්න පුළුවන්. ඒකට අපි එතකොට ප්‍රධාන කර්මස්ථානය කියනවා. අනිත් ඔක්කොමත් ප්‍රධාන කර්මස්ථානයේ වගේම ලකුණු ලබලා දෙනවා. ඒකට හේතුව ඒක ඇත්පනා අපිට දැන් සිද්ධ වෙන දේ. ඉතින් මේ විදිහට ඇතුළත වෙන දේ කය සාක්ෂි කරගෙන මම දැන් මෙතන කියන එක සාක්ෂි කරන ඇතුළත වැටෙන දේ තියෙන තාක්කල් සතිමත්. අරමුණු මාරු වෙන්න පුළුවන්. පිටනට කර ගන්න එපා. සැකනම් විතරක් ඒක හරීම තාක්ෂණිකව දෙන උපදේශයක්. සැක විතර සැකයක් තියෙනවනේ මේ අරමුණු රාශියක් තියෙනවා කියලා මූල කර්මස්ථාන කියලා ඒක පිටිමැදලා සැක දුරු කරගන්න. නමුත් සැක නැත්තම් කරලා අත්පුරුද්ද තියෙනවා සතිය තියෙනවා ශ්‍රද්ධාව තියෙනවා සීලය තියෙනවා ඔය ඔක්කොම අරමුණ වලට ඉන්න දෙන්න. එක අරමුණක්වත් අනෙක් අරමුණත් එක්ක කවම කවදාකවත් ගැටෙන්නේ නැහැ. කවදාකවත් ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ අපේ හිත. ඒ නිසා අපි කියන්නේ සතියේ ඉන්නේ. වර්තමානයේ ඉන්නේ. ඔය ඔක්කොම අරමුණේ ඒවා වැඩියෙන් යන තරමට රචනයේ විචිත්‍රයි. සාර්ථකයි. හැබැයි යෝගාවචරය මැනලා අනේ මගේ හිත ආනපන තිබ්බේ නැණි කියලා කන්දොස් කිරියාව කියන්න පටන් අරගත්තොත් අනවශ්‍ය අකුසල් කිරීක සිද්ධ කිරීමක් කරනවා. ඒවා සියල්ලම සමසේ වාර්තා කරන්න පුළුවන් නම් ඒක පෞරුෂත්ව වර්ධනයේ විශාලම පොහොර විශාලම ආහාරය. ඒ නිසා ලිඛිතව ලියලා තියෙන එකට උත්තරයක් අහලා තිබුණේ නැහැ. නමුත් මම මේ කියන්නේ ඔක්කොම සතියේ තියෙන නිසා ඔක්කොටම සමාන ලකුණු ලැබෙනවා. ගරු ස්වාමින්වහන්සේ ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බලා සිටීමේදී මුල් ආශ්වාසය හා ප්‍රශ්වාසයත් කිහිපය හැරුණු විට ඉන්පසු ක්‍රමෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසයෙන් හඳුනා ගැනීමට නොහැකි තරම් අඩු වී යන බවක් දැනේ. උදරයේ චලනයක්ද නොදිනී යයි. නැවතත් ටික වේලාවකින් උදරයේ චලනයන් දැනීමට පටන් ගනී. නමුත් ආශ්වාසය හා ප්‍රශ්වාසයන් වෙන්වෙන්න එවිටද හඳුනා ගැනීමට නොහැකි බව දැනේ. ඇතැම් අවස්ථාවල උරස් ප්‍රදේශයේ තද බවක් දැනේ. එදෙස බලා සිටීමේදී ටික වේලාවකින් එය නොදෙනී යයි. ගන්නවා, ගත්තා, හෙලනවා ආදී ලෙස සිතමින් අවධානය යොමු කරන විට වායු වායු ගමන් ගන්නා බව දැනේ. එහෙත් එය ඉබේ සිදුවන දේ සිදුවන දෙස දෙය දෙස බලා සිටීමක් නොවන නිසා එය නිවැරදි නොවේ යයි හැඟෙයි. මා ක්‍රමක් කුමක් කළ යුතුද? නෑ ඒක ඒක දෙස සිදුවෙන දේ දිහා සමසිතින් බලන්න ඉන්න පුළුවන් නම් සතිය කියනවා. සීතුවෙන දේ තාරාතිරම් මනින්න ගියොත් තමයි අපිට ආතතිය ඇති වෙන්නේ. අපිට අසහනය ඇති වෙන්නේ. ඉතින් ඒකෙත් තියෙනවා මුල් කොටසෙන් දෙන්න තියෙන සුද්ධ කළ දෙන්න තියෙන එකක්. පේන දේ අපිට ඒ වෙලාවට දැනෙන්නේ නැහැ, හිතේ නැහැ, විඳින නැහැ. පේන දේවල් ගොරෝසු තාක්කල් භාවනාවට හිත ගියා කියලා හරියටම ලකුණක් දෙන්න පුළුවන්. ගොරෝසුට උස්ම වැටෙනවා ගොරෝසුට පිම්බි මැකිලි වැටෙනවා ගොරෝසුට දේවල් වැටෙනවා. නමුත් බලහිනකොට ඉන්නකොට මේ ගොරෝසු බව නැතිලා සියුම් වේගන යනකොට මුල් කොටසේ පේන තියෙනවා යෝගාවචරය ඒක ටිකක් කරදරයකට කෙනහිල්ලකට අරියාදුවකට තලකලා තියෙනවා. නමුත් ਸਰවචනන්සේ දේශනා කරනවා අරමුණ ගොරෝසු තාක්කල් කෙලස් ගොරෝසුයි අරමුණ මැදිහත් නම් කෙලස් මැදිහත් අරමුණ සියුම් නම් කෙලස් ගෙවිලා සියුම් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ සියුම් භාවයටයි අනුග්‍රහ කරන්නේ. කරන්න කරන්න යනකොට භාවනා හරිනම් අරමුණ එnde ende ende ende සියුම් වෙනවා. ඉතින් අර දන්නේ නැති වුණොත් කමඨාන සුද්ධ කරලා නැති වුණොත් ඒක නෑ. ඒකට හයියෙන් හුස්ම ගන්න යනවා. හිත නරක් කර ගන්නවා. මේ ගෙවිගෙන යන්නේ සතිය කියලා හිතනවා. අරමුණ ගෙවෙන්නේ සතිය වැඩෙනවා. ඇත්තටම වැඩෙනවා. නමුත් අර කමඨාන සුද්ධ වෙලා නැත්නම් එයා හයියෙන් හුස්ම ගන්නවා. ඇත්ත දිගටලා බලනවා. සැක කරනවා. ඉතින් ඒක බන කියලා නතර කරන්න බෑ. ඒක භාවනා කරන නතර කරන්නත් බෑ. කමඨාන් සුද්ධ කිරීමෙන්මයි නතර කරන්න ඕන. කමඨාන් සුද්ධ කිරීමෙන් නතර කරලා දෙන්නත් ඒක හරියටම වාර්තා වෙන්න ඕන. ඇයි මෙතන ඉන්න හුඟ දෙනකොට එහෙම මේ වාර්තා කළ යුතු බවත් වාර්තා කරනකොට අහන්නට පැහැදිලිව තේරෙන්න ලියන්න දන්නේ මේක කියන්න පුළුවන් ගැඹුරට දාලා මේ අරමුණේ අනිත්‍ය භාවයේ තමයි ගුරුසු අරමුණ සියුම් වෙනවා සියුම් අරමුණ අති සියුම් වෙනවා අනිත් පැත්තට වෙන්න පුළුවන් ඊටාම සියුම්ව තිබුණ අරමුණක් මධ්‍යස්ත වෙලා ගොරෝසු වෙනවා. මෙන්න මේ අනිත්‍යතාවයට ඉඩ තියලා ඒක පැහැදිලි වෙන විදිහට ඇති දේ ඇති හැටියෙන් වාර්තා කරන්න පුළුවන් නම් යෝගාචරයට වැඩි කල් යන්නේ මේ ධර්ම තේරුම් ගන්න. ඒක නිසා අරමුණ සංසිඳනවා නම් ඒ කියන්නේ සතිය වර්ධනයක් සිද්ධ වෙලා තිනවා සමාධියත් ගෙටෙන්නයි හදන්නේ. ඉතින් සියුම් භාවයටපත් කරලා සියුම් භාවය පුළුවන් තරම් පවත්වාගෙන යන්න ඕන. ඒක තමයි අපි කරන අනුග්‍රහය. භාවනාවට කරන අනුග්‍රහය ගොරෝසු දේ සියුම් කළා සියුම් දේ අතිසියුම් කළා ඒ අතිසූක්ෂමතාවය පවත. හැබැයි ඊට පස්සේ ආය අතිසූක්ෂම දේ මධ්‍යස්ත වෙනවා. මධ්‍යස්ත වේ ගොරෝසු වෙනවා. ඒකෝට පේන්න පටන් අර ගන්නවා මේ මමයා නැති වුණාට මේ දේවල් අතර තියෙනවා සියුම් භාවය සහ ගොරෝසු භාවය අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක්. අන්න ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඇඟිලි ගහන්න නැතුව හිත නරක කරගන්න නැතුව මේ සතිය වර්ධනයක් මේ තියෙන අනිත්‍යතාවය පේන්නේ කියලා එතකොට නම් කීතයි ගියාත්මෙත් භවනා කරපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් මේ ඉතිසලා කමඨාන් සුද්ධ වෙච්ච කෙනෙක් කියලා. ඉතින් ඒකට අනුග්‍රහකරනද මතුවෙන හැමදේම පුළුවන් තරම් දේ ඇති දේ අස්පනා අපිට පේන දේ වார்த்தාවට ඇතුල් කරන්න. ඒකට හරි ලේසි තේරුම් අරගන්න උපදේශයක් දෙන්න. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කිරීමේදී එක් පාදයක අවසානයත් අනිත් පාදයේ තැබීමේ ආරම්භයත් එකට සිදුවන බව දැනේ. වම දකුණ ලෙස අවධානය තබා ගනිමින් සක්මන් කිරීමේදී එම අවස්ථාවෙන් වෙන්වෙන්ව දැනේ. එසේ කිරීමේදී සක්මන්ට සිත යොදවා ඒ දෙස බලා සිටිනවා වෙනුවට හිතේ අවශ්‍යතාවය මත සිතමින් ඒ අනුව ගමන් කරන බව හැඟේ. මා කල යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය මේ අර වැඩක් නැති හිත වැඩ වදනවයි කියලා කියනවා. මොනවාරි කල්පනා කරනවා. ඒ බව දන්න එක තමයි ලොකුම ඥානෙ. අපි කොච්චර විමුක්තිය සඳහා සටන් කරත් අපිට විවේකයක් හම්බෙච්ච එක මම ඊගාට කරන්න තියෙන දේ අහන්න. මේ විවේකයේ ඉන්නවට බුලත් එකක් නැද්ද කියලා අහනවා. නිකන් ඉන්නවට බීඩියක් බිව්වොත් මොකද වෙන්නේ කියලා අහනවා. ඉතින් වැඩ වදනවයි කියලා මේකට කියන්නේ. මේ වැඩ වැඩන්නේ දෙයයන් ආංශවත් බුදුහාමතුරුවත් අකුසල්වත් නෙවෙයි අපේ කඩප්පුලි හිතමයි. අන්න ඒක දැකපු දවසේ තේනවා අපේ නැහැදිච්ච හිත තරම් අපිට කරදර කරන මොකෙක්වත් ලෝකේ නැහැ කියලා. ඉතින් මේක දැකීම හොඳ එකක්ද නරක එකක්ද කියලා මේ ලියුපෙක්කනාගෙන් මම අහගන්න කැමතියි. කැමතිද අත උසන්? එන්නේ ඉස්සරහට. පොඩ්ඩක් ඉස්සරහට එන්න වෙනවා. ඒ වාක්‍ය කියන්න බෑනේ හිත පිට යනවා. සටහන තියෙන වාක්‍ය කියවන්නේ මේ තැම්පත් ඉන්නකොට හිත පිට යනවා කියන වාක්‍යය. මුලින්ම කියවන්නද? අන්තිම අන්තිම. ඒ දෙස බලා සිටිනවා වෙනුවට හිතේ අවශ්‍යතාවය මත සිතමින් ඒ අනුව ගමන් කරන බව හැඟෙයි. මා කල යුත්තේ. ඔව් එතකොට ඒ කියන්නේ හිතේ අවශ්‍යතාවයන් අනුව හිත යනවා. ඔතන ඉඳගන්න. මෙන්න මේ මේ යන බව දැකීම හොඳ එකක් කියලාද හිතන්නේ නරක එකක්ද සුබ ලකුණක්ද අසුබ ලකුණක්ද මංගලයක්ද දුමංගලයක්ද කියන ප්‍රශ්නේ මං අහනවා. හිත නන්නත්තාරේ ඔය හොයා විදින යන ගතිය දැකීම හොඳ එකක්ද නරක එකක්ද කියලා. හොඳ එකක්. එහෙනම් නන්නත්තර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. <laughs> ඇත්තටම හොඳ එකක්. ඇත්තටම හොඳ එකක්. ඒකට හිත පිට යාම ගැන කනගාටු වෙන්න එපා. අපි මේකල් දැක්කේ නැහැ. දැන් දන්නවා. දවල් එලිපිට දන්නවා මෙන්න මේ දැකීමට වෛර කිරීම තමයි බෞද්ධයාගේ තියෙන අමනකම. ඒකට මම සදාචාරවාදී කියලා කියනවා. බෞද්ධයා මේ තමන්ගේ වැරදි දකින්නකොට ඒ වහන්න හදනවා. නැති කරන තැන් අහනවා. ඒකක්වත් හරියන්නේ නැහැ. දැනගන්න ඕනේ භාවනාවට පින් සිද්ධ වෙන්න මගේ හිතට පිට යන්න කිසි කෙනෙකු ඌණියම් කරන්න ඕනේ නැහැ. දෙයයන්ාන්සේ උනේත් නැහැ. ගිය ආත්ම කරව පව් ඕනේත් නැහැ. මේ හිතේ හැටි. මේක දන්නේ නැතුව අපි මේ කාර් එක පිටින් පේන් කරනවා වගේ කොච්චරම් ඔප කරත් හිතියු ගතිය වළක්වන්න බැහැ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාන. මහන්නේ ආශ්‍රයයන් ගෙවින්න නම් මේක දකින්න ඕනේ. මේක දැනගන්න ඕනේ. දැනගන්න නම් හිතට වැඩක් නොදී තියන්න ඕනේ බලන්න මැද. හිතට මේ නට නැටිල බලන්න. ඩ්‍රැකියුලාට කුරුසිය ඇල්ලුවා වගේ. පිස්සු බල්ලට වතුර ගැහුවා වගේ ඉතින් අපි මෙහෙ ගෙනල්ලා කිසි කෙනෙකුට වැඩක් කරන්න දෙන්නේ නැහැ. කණ්ඩත් දෙනවා ළඟට, ඉන්නත් දෙනවා ළඟට දීලා කියනවා හිතට නිකන් ඉන්න කියන්නේ කියලා. ආන් එදාට පේනවා කෙරුවා. එතකොට මේක නර හොඳ දෙයක් නේ අපි දැන් පිළි අරගත්තා. මේ හිත තිබ්බාම හිත එයාගේ පාරවල් දිගේ යනවා. මේක දැක්කට පස්සේ අපි මේක භාවනාවේ සුභ සිද්ධිය සඳහා හිතේ ගතිය තේරුම් ගැනීම සඳහා විපස්සනා සඳහා මොන වගේ දෙයක් අනුග්‍රහ කරුවෝ කියලා මම ඔයාගෙන් අහනද ඔයා මගෙන් අහනවද? ඒකද ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නයක්ද කියලා. සමනසයි පොඩ්ඩක් පැහැදිලි. දැන් මේ අන්තිම වාක්‍යයක් ලියලා තිනවා හිතේ යාගේ කටයුතු දිගේ යන බව මම දැන් දන්නා දැක්කයි කියලා. ඒක අපි හොඳ දෙයක් වශයෙන් සභාව පිළිගත්තා කියමු. නෑ සමනස මට හිතෙනවා මම ඒක හිතලා කරන්නේ කියලා. ඒකත් කරලා බලන්න. ඒ ඒ දේවල් වලට මේ අනුගේ දරුවන්ට උපැන්න සාතික ලියන එක තමයි පුරුත්ජනගේ වැඩේ. කරන්නේ නැති වැඩි රාශියක් ඔළුවේ දාගෙන මගේ ගුණාද දන්නේ නැහැ කියලා තැවෙනවා. ඉතින් බුද්ධ ජන සඳහන් මේ තැවිලා ඇති වැඩක් නැහැ. නැවත කරලා බලන්න. නැවත කරලා බලන්න මං වාඩි වෙන්නේ හිත නන්නත්තරවයන් කියලාද මං ඒකට යන්න කිව්වද චේතනා කරාද සංස්කරණය කරාද විඤ්ඤාස මේ මේ විඥානේ මෙහෙව්වද නැවත නැවත කරනකොට දැනගන්න පුළුවන් ඇත්තට කරපු දෙයක්ද කෙරිච්ච දෙයක්ද කියලා. මේක පුංචි වැඩක් නෙමෙයි. අපි මේ කතා කරන දේවල් කතා කරනවද කතා කෙරෙනවද කියන එක. හිතනවද හිතෙනවද කියන එක. අපි කරනවද නැත්නම් අපි ලව්ව කෙර වෙනවද කියලා බැලුවොත් හරි අමාරු තැනකටපත් වෙනවා ධර්මයේ concept එකක්ද reality එකක්ද කියලා. සංකල්පයක්ද සත්‍යයක්ද කියලා. ඒක දන්නේ නැතුව තමයි අපි මේ නඩු කතා කරන්නේ. අමු පිස්සු ලෝකයක් තියෙන. නිසා තමයි මොනවත් නොකර බලහිනකොටත් දේවල් සිද්ධ වෙනවා. ඒක වෙන දෙයක්ද කරන දෙයක්ද කියන එක ප්‍රශ්නේ. ඒකට බුදුරජාණන්සේ එක උත්තරය දෙනවා. අනුපස්සන. නැවත නැවත මේක දිහා බලන්න. බලනකොට කෙරෙන දෙයක්ද කරන දෙයක්ද කියලා මේක මේට වෙලේ පොඩ්ඩක් එහාට දාන්න පුළුවන් අපිට යමක් පේනවද අපි බලනවද කියන එක බලනවයි පේනවා කියන දෙක අතර අර්ථ ඡායාව දැනගන්න පුළුවන් බලනවා සහ පේනවා. මොකද්ද වෙනස? බලනකොට අපි අරමුණු අරමුණක් ගන්නවා එකෙන්. අපි හිතලා බලන්නේ බලනකොට චේතනාවක් තියෙනවා පේනකොට චේතනාවක් නැහැ. බලනකොට විඥානාත්මකයි සවිඥානිකව කරන්නේ මේක ඇහෙනකොට අවිඥානිකයි. බලනකොට සංස්කෘත සංස්කරණය කරලොයි කියලා කියනවා. ඇහෙනකොට අසංස්කෘතයි. ඒගොම අහනවා, ඇහෙනවා, විඳිනවා, විඳ වෙනවා, හිතනවා, හිතෙනවා. මේක තමයි අකර්මක භාෂාව සහ සකර්මක භාෂාව කියලා අපි පැසිව් වොයිස්, ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ. ඕකද භාෂාවක තියෙන අන්තිම ගැඹුරම උච්චාරය. මේක දන්නේ නැහැ. ඒ නිසා හුඟ දෙනෙක් කෙරෙන දේවල් කරන දේවල් කියලා හිතා කරන දේවල් කෙරෙන දේවල් කියලා හිතා ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේකට දෙවැන්නේකට සම්බන්ධ වෙලා උත්තර දෙන්න බෑ. මොකද Tamanduවත් උත්තර දී ගන්න බෑ. දැන් අපි කියනවා ආනාපානෙට යන්න කියලා. ඉතින් ටික වෙලා කරන්න තේරෙන්නේ හුස්ම ගන්නවද ඉබේ ගැලෙනවද කියලා. භාවනා කරන්න කියනවා මෙන්න නයි පිබිනා වගේ පටන් ගන්නවා වයින්නවා අදිනවා වගේ බස බස බස බස ගාලා පටන් ගන්නවා. නිකන් වෙලාවට ෂෝක් එකට හුස්ම ගන්නවා. අර වෙලාවට ඒක කරන්න බෑ. සක්මන් කරන්න ගියාම කොක්කු වගේ මොනවදෝ කරනවා. ඔය අනික් වෙලාවට හැතැම්ම ගාන දන්නේ බල්ලන්ඩ වගේ ඔය හැවිදිනවා. ඉතින් කවදද අපි භාවනා කරනකොට ඇඟට නොදැන්නෙන්න භාවනා කරන්න දන්නේ. කවදද අපිට සක් ආනාපාන සතිය කරන හුස්ම ඉබේ වැටෙන්නේ. ඊට වැඩි assume මේ එන හිතවිලි හිතන්නේ ඇද්ද නැද්ද කියන එක. මේකට ඉවිච්ච පොතක් තියෙනවා මාක් කෙප්ස්ටයින්ගේ thought without a thinker කියලා. අපෙන් තියෙන 95ක්ම හිතවිලි හිතන්නේ නැතුව අයාල යන හිතවිලි. හැබැයි මේ 100ට 100ක්ම අපි හිත කරදර ගන්නවා මගේ හිතේ සිද්ධ වෙන දේවල් ගැන. නමුත් ඒවා හිතලා කරන දේවල් නෙවෙයි. ඉතින් පුත්තජනයාගේ තියෙන මේ සිත් කරදර කවද නිව කරන්නද? එයා හොයලා දැනගන්න බෑ මේ හිතන දෙයක්ද හිතෙන දෙයක්ද කියලා. ඒකට තමයි භවනා කරනවා කියන්නේ. ඒ නිසා පරියංකේදී කියන මොනක්වත්ම හිතන්න එපා. චේතනාපූර්වක කය හොල්ලන්නත් එපා. චේතනාපූර්වක වචන දුරඩන්නත් එපා. වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා. එතකොට හිත යනවා අර ඉඳුල් කට ගන්න දවසේ පොඩි එකා මැදින් තියලා වටේට කැම જાති ඇඳුම් පැළඳුම් තිබ්බහම කොයි එකටද පොඩි එකා යන්නේ කියලා උ දන්නේ නැහැ. දන්නද මම මේ කියන සිද්ධිය? අන්න ඒ වගේ හිතට දෙනවා පිස්සු කෙලින්න. පිටිය දෙනවා. දීලා බලන කොහෙද යන්නේ කියලා. එකෙකුට සතුට වෙන්න තැනකට යන්නේ හිත. එකියෙක්ගේ සතුටක් එන්නේ යන්න. මොකද හිත නොකෑමනා දහවතුරා පට්ටවඳුර හිතක් ඔක්කොගෙම එකයි. ඒක එක පැත්තෙන් ජොලිනේ. අපි ඔක්කොම ඉන්නේ එක තැනයි. ඔක වසංගගෙන ඉන්න එක නෙමෙයි ගේට්ටුවෙන් එහා පැත්ත වෙන්නේ කොහා ගන්නෑ මගේ හිත සාන්ත දාන්ත තීන්ත කූඩුව ගියාගෙන ඉන්නවා. මෙතෙන් ආවට පස්සේ වෙනවා එකෙකුට එකියෙකුට බෑ ප්‍රකාශකරනද මගේ හිතට සැප දුන්නට සැප විඳී කිය. උඩල කොටේ උඩ තිබ්බා වගේ යනවා. මෙන්න මේක දකින්නක ලොකු ජයග්‍රහණ ලොකු පෞරුෂත්වයක්. දැන් සැකයක් තියෙනවා මේ හිත පිට යන එක මම කරන එකක්ද කරන එකක්ද ඊට පස්සේ කරන්න තියෙන එකට නැවත නැති යන්න දෙන්න. යනකොට බලන්න පුළුවන් මෙයා හිත හිතාමතා කරුණු හොයාගෙන යනවද? එහෙම නැත්නම් මේ හිතනවද කියලා. ඒ අර්ථචායව අල්ලන්න පුළුවන්. තේරෙනවද මම මේ කියන එක? කියන්න බෑන ඔය වචනින් කියන්න බෑන කොහොමද තේරුම් ගත්තේ කියලා? මොකක් හරි දැන් දැන් හිතුනහම ඒක මේ මට සවනස කියන්න තේරෙන්නේ උත්සාහ කරුවේ නැත්නම් ඉතින් මේ මේ sannivedana උනේ නැත්නම් රෙජිස්ටර් වෙන්නේ නැහැ හොඳට. ඒ නිසා උත්සාහ කරන්න. දැන් මොකක් හරි සිතවිල්ලක් ආවහම මම හිතනවා මේ ඒක මට දැන් හිතුණද නැත්නම් ඒක මේ සාමාන්‍ය මේ ඉබේ පහළ වුණා. පහළ වුණාලු කියලා. එතකොට මේ ආයි ආයි ඒකට එන්න දීලා බලලා තේරුම් ගන්න ඕනේ මොකක්ද මෙතන මම ආයනේ තියනවාද මෙතන ආත්ම දෘෂ්ටියෙන් ඇතුව කරපු වැඩක්ද නැත්නම් මේ පහසුව දුන්නට පස්සේ හිත කරනවද කිය. මේකට තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. හිතට ඉඩ දෙන්න ඕන නටන්න. බැරි නම් gedare ඉන්න තියලා ගයක් දෙනවා ආස්වාස ප්‍රසවාසය. එයා හිතින්නේ නැහැ. එයා පනිනවා. පනිනකොට බලන්න හිතලද මේක කරන්නේ අනිත් එක පනින ආරයක් තියෙනවා. ඌ පනින්නේ ඌ නෙමෙයි දැන් ඌ කියන්නේ බිරිම් බාධා වෙන්නේ. ඥාන බාධා ඒකිගේ හිත බනින්නේ තණ්හාවටද, द्वේෂයටද, අතීතයටද, අනාගතයටද, බුද්ධියන්නද කැළඹෙන්නද කියලා හයයි තියෙන්නේ. ඉතින් මේ හයෙන් මම කවුද කියලා දන්නේ නැතුව අපි මොන රංගනේ රංගත් පචයක් නැකලින්නේ. මේ පණින පැනිල්ලෙන් පේනවා මෝ පණින්නේ ආශාවකට, මෝ පණින්නේ द्वේෂයකට, මෝ පණින්නේ අතීතයට, මෝ පණින්නේ අනාගතයට, මෝ පණින්නේ අවිසීමකට, මෝ පණින්නේ තත් බුද්ධිය ගන්න. නැද මේකී කියලා දාගන්නකො. ඔය හය දැනුගතට පස්සේ අන්න මම කියන්නේ කවුද කියන එක පරිඋත්ථාන කෙලෙස් මට්ටමින් දැනගන්න පුළුවන්. සමනස කැළඹිල්ලක් කියලා අදහස් කරනවා. කැළඹිල්ල කියන්නේ කැළඹිල්ල. වලි, ඊට වලි. ඒක තේරෙනවා. බજાર එකේ භාෂාවෙන් කිව්වම টොප් එකට තේරෙනවා. කෙල්ලන්ටත් තේරෙනවා. මම හිතුවා ඔකොල්ලෝ විතරයි දන්නේ කියලා. නෑ සාන්ත දාන්ත වෙනවා කැළඹිල්ල කියන එකවත් දන්නේ නෑ. ඇත්තටම දන්නේ නැත්නම් කැළඹිල්ල කියන මම අදහස් කරේ මේ කොයි වගේ දෙයක්ද කියලා මට දැනගන්න. හිත කැළඹිලා. හිත කැළඹිලා අනිත් පැත්තෙන් බුදිනවා. ඒ දෙක දෙපැත්තේ. අතීත අනාගත දෙපැත්තේ. රාගය සහ ද්වේෂය වෙද හරි black and white. මේ හිතට නිතරම යන්න දුන්නට පස්සේ යා යන තැනක් තියෙනවා. එයාගේ ආරයක් තියෙනවා. ඒකට කියනවා personality traits. මම දන්නෙත් නෑ ඒක. දෙන්නේ නැති කෙනෙක් දවසක දෙන්නේ නෑනේ අපි හිතට කොයි වෙලාවකවත් එහෙම මොනවා හරි ඔලුවට වක් කරනනේ වක් කරන්න බෑ මොකක්වත් තියලා බලන්න. දීලා තියෙන අරසාවට තැනකුත් දෙනවා. ආනපන හිටපන්. ඉන්නේ ඉන්නේ. පණින එකට බය වෙන්න එපා. මේක බලන්න පුළුවන් ඒවා පෞරුෂත්වයක්, සතියක්, සද්ධාාවක්, සීලයක්. බලාහන ඉනකොට මෙයා කේල් ගහ ගන්න දයන්නේ, පොල් ගහ ගන්න දයන්නේ කියලා අහු වෙනවා. ඒක හෙලි කරන්න සත්පුරුෂයෙකුට. පිස්සන්න පියන්ටට කියන්න යන්න එපා. මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ පිස්සු පියාට්ටෝ. භාවනා කරපු කෙනෙක් ගැන මම හිත ගියොත් හිත යන්නේ මගේ හුඟක් වෙලාට මේ පැත්තට. දැන් හීනවලත් ඒක පේන්න තියෙනවා. අන්න ඒක දැකපු දවසේ පරිඋත් ทาน මට්ටමින් කේතයගේ මේ කාපට් එකේ යට කුණු මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. ඒක ලොකු පරිශ්‍රණයක් අපි ජීවිතේ සංසාරේ කවදාවත් කරලා නැහැ. කිරුවා නම් අදට මෙතන ඉන්න ඕන කමක් නැහැ අපි. මොකද කියන්නේ? කලහයක්ක් කියලා හිතනවද නැත්නම් මම මේ කරන්න බැරි දෙයක් කියනවා කියලාද හිතෙන්නේ? කරන්න බලන්න. කරන්න බලන්න ඕනේ. නැත්නම් කණ්ඩ දෙන්නෙත් නැහැ ගහලා එළවනවා. අපි යන ඊගා ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ නිස්සරණ වනයේට පළමුවෙන්ම පැමිණියේ අදයි. මට භාවනා කරන විට නිතරම හිතට මෛත්‍රී භාවනාවයි එන්නේ. එයට මාහට ආනාපාන සති භාවනාව කිරීමට අවශ්‍යයි. ඒ සඳහා කුමක් කළ යුතුද? ඔය ඉස්සලා තමන් අර මෛත්‍රියෙන් කීකරු කරගන්න හිත. කීකරු කරන්න විනාඩි 10ක් 15ක් ගත කරාට කමන්නේ. ඊට පස්සේ කියන්නේ ලොකුම මෛත්‍රිය තමයි මම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතුටු වෙන එක. ඊට වැඩි ලොකු මෛත්‍රියක් නෑ මේ වර්තමාන මොහොතේ Taman සැපසේ සුවසේ ඉන්නේ නැතුව අනුන්ට මෛත්‍රිය කරනවා කියලා කියන්නේ gedetta මර ගාතේ ලෝකෙට පරකාසිකය. මෛත්‍රිය කියලා කියන්නේ මේ වගේ වෙලාවක වෙල්ලි ආයක තියෙන උත්තරලා යන වතුර ලිසක් ගන්න ගිහලා වල කියන අපි මේ ඌරකොටයක් කියලා. ඌරකොට ගන්න ඇති වෙන්න වතුර නානවයි කියලා හිතන්නේ. එතකොට වතුර බාල්දිය බාල්දිය වෙන්නකොට අපිට දැනෙනවනේ මේ ග්‍රීෂ්මයේ හරි සනීපයක්. ඒකේ මෛත්‍රිය කරන කෙනාට දැනෙන්න ඕනේ මම මේ ඉන්න හැම චිත්තක්ෂණයකම ඉන්නේ හරිම සතුටින් කියලා. එහෙම නැතු මේ සීල සත්‍යය සූපත් වෙත්වා කිව්වට තමන් ඉන්න තැන දිවසොල හිටපු තිබ්බ මිනිහෙක් වගේ දුකේ කනගාටු වෙන්න ඇද්දී තමන් ළඟ මරගාදීදී කරන්න බැහැ නිසා මෛත්‍රී කරලා බලන්න මම මේ මොහොතේ මම මේ ඉඳගෙන නම් සුවසේ වාඩි වෙලා ඉනවා. සක්මන් කරනවා නම් නිදැල්ලේ ඇවිදිමින් ඉන්නවා. දත් මදිනවා නම් දත් මදින ගම. අන්න ඒක දැක්කනම් හිතන්නේ ඒක තමයි මෛත්‍රී කාය කර්මය. ඔය ඉස්සලා කිරුවේ මෛත්‍රී මනෝ කර්මය. ඊට පස්සේ මෛත්‍රී වචී කර්මයක් කියන එකක් තියෙනවා. කාට හරි කතා කරන දැන් මං ඊටාම කරුණාවෙන් කතා කරන හැටි පේනවනේ. අන්නේ වගේ කතා කරනවා. <laughs> ඒ දෙරේ උපරිම මෛත්‍රී කර්මේ ගහ ගන්න බැන ගන්න ඔය කතා කරන්නේ. يعني මං කීන දේ කරන්න මං කරන දේ නම් කාටවත් කියන්න එපා. ඒක මේ පොදු උපදේශයක්. කෙසේ නමුත් මෛත්‍රී ඔය හිතේ කරන මෛත්‍රිය කියන්නේ මෛත්‍රී මනෝකර්ම. කාය කර්මය කරන්න බලන්න මම ඉන්නේ සුවසේද කියලා බලන්න. ඒකට ආනාපානේ නොදෙනුණත් ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ සමබර භාවයේ. ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ සැහැල්ලුව. එහෙම නැත්නම් ඉඳගෙන ඉරියව්වට මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍රත්වය. ඒකත් එක්ක සුහද වෙන ගතිය තියෙනවා නම් අපි මේ ලෝකේ ඉන්න පොහසත්ම මිනිස්සයා. සතුටුමත්ම මිනිස්සයා. ඒ නිසා මෛත්‍රී භාවනා ටිකක් කරලා උරගාල බලන්න මං ඉන්න මේ මොහොත මේ ඉරියව්ව මේ චිත්තක්ෂණයේ සුවසේද කියලා. ඒකට හරි ගිය ගමන් ආනපානෙ පේන්න පටන් අර ගන්නවා. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා කයට මෛත්‍රී කරලා ඉරියව්වට හිත දාගෙන පුළුවන් තරම් ඉන්න ඉන්න ඉරියව්ව බුද්ධි විඳින ගමන්, සැප විඳින ගමන්, in the area way in area way ඒකට කියන්නේ සමාදන් වෙනවයි කියලා. සමාදන් වෙලා ඉන්නේ ඒකට මෛත්‍රී කාය කර්ම කියන එක හරි බලවත් මෛත්‍රියක් වචී මනෝ කර්මයට වැඩියි. ගරුතර ස්වාමින් වහන්ස මේ වනතෙක් අපගේ නොදන්නාකම නිසා අපාත්‍රේ යම් වැරද්දක් අඩුපාඩුවක් වූයේ නම් ප්‍රථමයෙන් ඔබ වහන්සේගෙන් සමාව අයද සිටිමු. සක්මන් භාවනාව. වම දකුණ වශයෙන් විලුඹේ ස්පර්ශය මෙනෙහි කළෙමි. නමුත් ඊට වඩා පාද තබන විට 1 2 3 ආදී වශයෙන් මෙනෙහි කළ විට සතිය පැවැත්වීමට උපකාරී වුනිමි. ඌෙමි. අරමුණෙන් සිත ඉවතට ගිය බව දැනගත් විගස ඉබේම සිත අරමුණට ආවත් එය බොහෝ විට උත්සාහයෙන් කළ යුත්තකි. පියවර 7ක් පමණ සතිය පැවැත්විය හැක. පරයන්ක භාවනාව. ඉඳගෙන ඉරියව්වට සිත යොමු කෙලිමි. මද වේලාවක් ගත විට අවදිමත් බව අඩු වී නිදා නිදා වැටෙනවා වැනි අවස්ථාවක් අත්දැකීමි. හරියට විහෙසකර අඩනින්දක් විටින් විට සිහිනයක් දකින්නවා වාගේ මත් ගතියක් දැනේ. මත් ගතියක් දැනේ. ඇස් හැරිය විට පමණක් නැවතත් අවදිමත් බව ඇතිවේ. මෙය මා නිවසේදීද භාවනා කරන විට බොහෝ විට අත්දැක්කෙමි. මාහට අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. දෙවෙනි කොටසට උත්තරේ බැලුවොත් මේකෙදී හොඳට මේ නිදිමත එද්දි කම්මැලිකම එද්දි මත්ගතිය එද්දි මදයට වැටෙද්දි පමාදයට වැටෙද්දි අරමුණේද ඉන්නේ නැද්ද කියන එක හොඳට බැලුවොත් ලස්සන රහස් දෙකක් එළි වෙනවා. ඒ රහස් දෙකට අවදි වෙන්න පුළුවන් ලෑස්තිලා ගියොත්. බලාගෙන ඉන්නකොට අරමුණ එපා වීම හරහා තමයි නිදිමත ගතිය එන්නේ. නීරස ගතිය එන්නේ. මත් ගතිය එන්නේ. මේ අරමුණට කැමැති වීමට රාගය කියලා කියනවා. ඒකෙන් තමයි සංසාරට බැඳලා තියෙන්නේ. ඒ කාර්මණ අධ්‍යා නිටතරම නැවත නැවත බලනකොට එතන එපා වීම එනවා. සර්වඥාන්සේ එපා වීම කියන්නේ ඒකට විරාගය කියලා කියනවා. ඒක තමයි භාවනා ජීවිතයේ උතුම්ම දේ. රාගේ සංසාරේ බැඳිනවා නම් විනාඩි දෙකයි යන්නේ අරමුණ එපා අපි කොහොමද මේ එපා අනුග්‍රහ කරන්නේ? අපි කොහොමද මේ එපා වීමට සපහසුකම් සලසලා දෙන්නේ? අපි කොහොමද මේ එපා වීමට ආසන්න කාරණාව දෙන්නේ? එකක් තමයි මේ එපා වීම බුදුහමර කරන දෙයක් නෙවෙයි මං කරන දෙයක්වත් නෙවෙයි එක අරමුණක් දිහා බලා ඉන්නකොට දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා කියලා එපා වෙනවා. මේ එපා වීම දන්නේ නැතුව ගියොත් නිදිමත එනවා. නීරස වෙනවා. කම්මැලි වෙනවා. මත් වෙනවා. මදේට පමාදයට යනවා. ඉතින් බුද්ධ ආගම ඇත්ත කරලා පෙන්නන්න තප්පර කීයද යන්නේ කියලා බලන්න. විනාඩි කීයද යන්නේ කියලා බලන්න. සරුවචනසේ උපරිම ශේෂ්ත්‍රෙන් කියන අවුරුදු 7ක් භාවනා කරොත් මේ සතිපට්ඨානේ මේ රාගය වෙනුවට විරාගය පහල කරගන්න පුළුවන්. අඩුම ලංචින් කියන දවස් හතෙන් පුළුවන් කියලා. බෝධි රාජ්‍ය සූත්‍රය මතක් කරනවා උදේ කමඨාන සුද්ධ වුණොත් හැන්ද වෙනකොට තේරුම් ගන්න පුළුවන් අපි කී ලක්ෂ වාරයක් මේ එපා වීම ඇවිල්ලා එපා වීරට මූණට කෙල ගහලා තියනවාද? එපා වීමට උණු වතුරක් කරලා තියනවාද? ඒ වෙනුවට අපි වෙන දෙයක් අල්ලනවා. ඒ තමයි මායя කියන්නේ. බුදුහාමුදුරුවෝ මෙතන ඉන්නවා. බුදුහාමර පෙන්වන ඒ කාර්මණක් දිගේ ඉනකොට නීරසක වෙනවා. ඒක තප්පර ගණන් යන්නේ. තප්පර ගණන් ගියට ඒක අල්ලන්න කල්ප ගණක් යනවා. ඒකට කමඨාන් සුද්ධ කරනවා කියලා කියනවා. ඒ කමඨාන් සුද්ධ කිරීමදී ඊට පස්සේ යෝගාවචරය බලනවා මේ එපා වීමෙන්නේ අරමුණ බලහන් ඉඳද්දිමද. ඔව්. නං ඔව් නං මේ අරමුණ කොච්චර ඉක්මනට එපා මේ නීරස වෙනවද බලන්න. මේ දවස්වල හඳ බැලුවොත් දැන් අපක්ෂේ නේ තියෙන්නේ. උදේ වෙනකොට හඳ හොඳට බබලනවා. ඉර නගිනකොට හඳට මොකද වෙන්නේ? හඳ ලීන වෙනවා. හඳ නිලීන වෙනවා. ඒ නිසා හඳේ දිස්න නැති වෙනවා. දැන් මේ වෙලාවේ දැන් මේ දවස්වල නෑ. මේ වෙනකොට හඳ උඟ පල්ලයට බැහැලා නැත්තම් මේ දවල්ටත් හඳ පේනවා. දිදුලන්නේ නෑ. අන්නේ වගේ එක අරමුණක් මේ ආස කරන මනින්න පුළුවන් මේ ආස්වාස මේ ප්‍රස්වාස කියන තැනක ඉඳලා ඒක නොදැනෙන මට්ටමට සියුම් වෙන්න කොච්චර කොච්චර පොඩි වෙලාවයිද යන්නේ ඒ තරමටම දැක්කේ නැත්තම් නිදිමතේ දැක්කොත් පේන පටන් ගන්නවා භාවනා කරාට මදි මේ භාවනා අත්දැකීමට අවදි වෙන්න ඕනේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ මේකට ලොකු සාංශ පාචිකර එක වචනයයි උකට ලෑස්ති වෙලා ගියොත් අරුණ කොච්චර ඉක්මනට නීරස වෙනවද කියන එක බලන්න ඒ නීරස භාවය විතර රසවත් දෙයක් මුළු ජීවිතේම නැහැ අපි මේ එක එක අරමුණු වලට මාරු කරන්නේ එක අරමුණක නීරස භාවය ඉවසලා පෞරුෂත්වෙ නැති නිසා. ඒක නිසා පයබර වායයට පිටිකරහය බේත් බඳිනා වගේ අපි අරමුණු මාරු කර කර නැටුවට බුදුරජාණන් කියනවා නැත්නම් කම්මණාචාර්යවරු කියනවා එකම අරමුණක් ගන්න බලන ඉන්න කොච්චර ඉක්මනට නිදිමත වෙනවද කියලා මත් වෙනවද කියලා පමාවට යටනවද කියලා මදේටපත් වෙනවද කියලා මේක හෙලි කරන්නෙත් නෑ සමහර ලාවට මේක මට විතරක් වෙන දෙයක් කියලා එක්කෙනෙක් හෙලි කෙරුවොත් මෙතන 100කට ඇස්සරෙනවා 100කට ඇස්සරෙනවා. මේ අරමුණේ ඉනකොට කොච්චර ඉක්මනට අපිට නිදිමත එනවා. මේකට ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ අරමුණ බලාන ඉන්නකොට අරමුණ සියුම් වීම නීරස වීම හරහා නම් මේ කියන නිදිමත එන්නේ ඔක නිදිමත නෙවෙයි. ඔකට කියන්නේ හිත ලීන වෙනවයි කියලා. හිත නිලීන වෙනවයි කියලා. ඒකට තව පුංචි මේ යෝජනා ඉස්තිර කරන බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ නිින්දෙන් නැවත අවදි වෙන්නේ තරමුණට නම් ඒක තීන මිද්දේ නෙමෙයි. අරමුණෙන් පිට යන්නේ මෙතන ඉඳලා ගිහිල්ලා එන්නේ මෙතෙන්නමයි අතරමැද ප්‍රදේශයේ මත්කතියක් අඩනින්දක් මදයක් පමාදයක් තේරුණාට මේ භාවනාවේ දියුණුවක් අනිත් දවසේකට ලෑස්තිලා යන්න එතකොට තේරෙනවා අපිට මායя වැලි ගහන්නේ යක්ෂයා වැලි ගහන්නේ කෙලස් මූණට වැලි ගහන්නේ ඇස් බැඳුමක් වාගේ. නමුත් ලෑස්තිලා යන කෙනාට කනගාටුවට කාරණාවක් නෑ. එයා දන්න මේ භාවනාවේ දියුණුවක් කියලා. ඉතින් ඒක කමඨාන සුද්ධ උනේ නැත්තම් බොහෝ දෙනා එක අරමුණක් දිගේ භාවනා කරලා කම්මැලි වෙනකොට මොන බුද්ධ අනුසතිය කියලා කම්මැලි වෙනකොට ධම්ම අනුස්සති කියනවා සංඝ අනුස්සති කියනවා දේවතා අනුස්සති කියනවා ඡාග අනුස්සති කියනවා ආනපන සති කියනවා කමඨාන 40ම වඩනවා වැඩුවට තැන් තැන් වල ලිංහාරණ එකෙක් වගේ කවදාකවත් උල්පතකට බෑ ගන්නම් වෙන්නේ තැන් තැන් වල ලිංහාරණ කෙනෙක් වගේ නිසා එකක් අල්ලගෙන කාගෙන යන්න ඕනේ මේ නීරසකම භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය විශේෂයෙන්ම විපස්සනා භාවනාව. ඉතින් මෙතනින් උගෝදෙනක එකට කැමති නැහැ. මේ කට්ටියට ඕනේ චොක්ලට් ඕනේ චුයින්ගම් ඕනේ මේව මාරු කර කර මාරු කර කර වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් දෙන්න හදනවා මිසක් ඒ අරමුණක කිදා බහිනකොට මේ මතුවෙන නිදිමත අරමුණ නීරස වීමේ පෙර නිමිත්තක් නිමිත්තක් ලාංඡනයක් කරගෙන ජීවත් වෙනවා නම් බොහෝම ඉක්මන් කාරණාව තේරුම් ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ආරම්භයේදීම ස්වල්ප වේලාවක් එනම් පෑ භාගයක් පමණ සතිමත්ව බලා සිට ඊළඟට ආනාපානයට සිත යෙදවීමට සුදුසුද? සුදුසු නැද්ද? යනු දැන ගැනීමට කැමැත්තෙමි. මෙය වැරද්දක් නම් සමාවෙන්න. ස්වාමින් වහන්සේ සමාධියක් බලාගෙනම නොවේ. එසේ කරන්නේ. කාලයක් ආනාපානය කරලා තියෙන නිසා ඇස් පියාගත්තු ගමන් ආනාපානයේ <clears throat> පානේ මතුවී එන්නේ. සතිමත් වීම වඩාත් ම සුදුසු සුදුසුයි කියලාද කියන්නේ තෙරුවන් සරණයි පළවෙනි වාක්‍ය තුන කියවන්න භාවනාව ආරම්භයේදී ස්වල්ප වේලාවක් එනම් පැය භාගයක් පමණ සතිමත්ව බලා සිට ඊළඟට ආනාපානයට සිත යෙදීමට සුදුසු නැද්ද ඔව් එතකොට ඒ සතිමත්ව බලා ඉන්නේ මොකේද නැත්තම් සතිය පිහිටන්නේ මොකක් එල්බගෙනද ආලම්බණය කරගෙනද මොකක් අරමුණු කරනද කියලා කියනවනම් මේකට උත්තර දෙන්න පුළුවන් සුවල්ප වේලාවක් කියන්නේ විනාඩි 30ක් නෙවෙයි. විනාඩි 30ක් කියන්නේ ඕනෙම රටක ඕනෙම සංස්කෘතියක් හැටියට බැලුවොත් ලොකු වෙලාවක්. ඒත් කමක් නැහැ. එතකොට මේ ආහනපාන එනකම් මේ මොකක් දිහාද බලන්නේ කියලා අත උසන්න කැමැතිද? මෙතෙන්දී මේකට අපිට ඉවර කරන්න පුළුවන් නැත්නම් මට කියන්න ඕන අනිදාස මේ ලීලා දාන්න මොකේද ඒ වෙනකම් බලන්න ඉන්නේ කියන එක. අත උසන්න කැමැති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ලියලා දාන්න අනිත් දවසේ මොකක්ද එහාදේ පැය භාගේ බලන්න කියලා. අපි යන් ඊගා ප්‍රශ්නේ. ඉන්නවනේ. අත උස්සනවාද? හරි අත උස්සන උඩ උස්සන එන්න ඉස්සරහට. එන්න මෙතන. මෙතනත් මයික් එකක් තියෙනවනේ. ආයිසරා මයික් එකක් තියෙනවා. ඒ වෙලා ගන්න වැඩි. විනාඩි පැය භාගේ පැය භාගේ සුළු වෙලාවක් කියලා කියපු එක නිසා ප්‍රශ්නෙකුත් නැහැ ඉතින්. හරිද නැත්නම්? මයික් එක ගාවට යන්න. අතන මයික් එක තියෙන. අර මේ අර ඉස්සර පිටිපස්සේ තියෙන. ඒ කවුරු හරි පොඩ්ඩක් ඕන් කරලා දෙන්න. කවුරු හරි ළඟ ඉන්න කෙනෙක්. තට්ටු කරලා බලන්න. නෑ ඕන් කරලා දෙන්න. ආ අපිට දැනගන්න ඕනේ මෛත්‍රී ආනාපාන සතිය භාවනා කරන්න ඉස්සෙල්ලා මොකක් දිහාද මොකක් අරමුණු කරනද විනාඩි 30 ගත වෙන්නේ කියලා. ඉරියව්ව දිහා බලන්න. එතකොට ඉරි මේ මොකක් ඉරියව්ව වැටෙන්නේ කොහොමද එතකොට? වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව. එතකොට දන්නේ දන්නවද Taman හිතගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි කියලා? දන්නවා. මොකෙන්ද ඒක සාතික් කරන්නේ? දැන් මම වාඩි වෙලා ඉන්නවා කියලා. ඔව්. මේ ඉරියව් දිහාම බලාගෙන ඉන්නවා. ඔව් එතකොට පේන්නේ මොකද්ද කියලා මං දැනෙන්නේ මොකද්ද? ඉඳගෙන ඉන්න විදිය පේනවා. ඔව් ඒක කාට හරි කියනවා නම් කොහොමද කියන්නේ? කොතනද වදිනවා වගේ තේරෙන්නේ? කොතනද ස්පර්ශය වැටෙන්නේ? ස්පර්ශය මේ උකුලර දැනෙනවා මෙතන ඉඳගෙන ඉන්නවා. ඔය ටික ලිව්වනම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. මම විනාඩි 30ක් යනකම් ඉඳගෙන ඉන්න හැටි බලනවා. මට එතකොට මේ හැපෙන හැටි පේනවා කිව්වනම් ඒක තමයි අපි ඉල්ලන්නේ තුනයි. අරමුණ මොකද්ද? ඒ දෙයට යෙදුවද? ඒ කියන්නේ ඉඳගෙන ඉන්න පාඩේ තේදුවද? වැටුනේ මොකද්ද? විනාඩි 30ක ඒ කාරණාව ලියපු නැති නිසා ආනපානට ගියාට ප්‍රශ්න නැහැ. එහෙමනම් මම දැන් කියනවා පිළිසිදුවම තමන් වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දැනෙනවා නම් ඒ ඇතුලේ තියෙන ආනපානිය හෝ පිම්බීම හැකිලිම හෝ හැපෙන තැන හෝ කොයි එකකට සමාන ලක්ෂණ ප්‍රමාණයක් ලැබෙනවා. ඒකට ආනාපානිය හොයන යන්න ඕන කමක් නැහැ. මේකට අපි කායගත සතිය කියනවා. යත යතවා කායෝ පනීතෝ හෝදි තත තතන පජානාති. යම් යම් ආකාරයකට කයි විසිරලා තියෙන්නේ, පැතිරලා තියෙන්නේ ඒ ඒ ආකාරය දන්න. ආය ආනාපානිය හොයන්න ඕනකමකුත් නැහැ. පේනවනම් ප්‍රතික්ෂේප කරන්නත් එපා. හැබැයි මේ ඉඳගෙන ඉන්න බව වැටේ නැටි රචනෙට ඇතුල් කරන්න ඕනේ. මට වැටෙන්නේ මෙහෙමයි කියලා. ඒක කියන්නේ ඇවිදිනකොට වැටෙන්නේ නැටි සහ සක්මන ඉඳගෙන ඉන්නකොට වැටෙන අතර වෙනස හෝ ගලපලා ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න බව වැටෙන්නේ මෙහෙමයි කියලා ලියන්න ඉගෙන ගන්න ඕන. තේරුණාද? හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණ වේවා. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන යන්න මෙනෙහි කර පැය භාගයක් විනාඩි 45ක් පමණ සක්මන් කරමි. මුලින් මා වම දකුණ වශයෙන්ද දැනෙනවා දැනෙනවා වශයෙන්ද මෙනෙහි කර කර සක්මන් කරන්නෙමි. දැන් යටිපතුලට දැන් දේ පමණක් මෙනෙහි කරන්නෙමි. පරියංක භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් මත 2015 ජූලි මාස සිට භාවනා කරන <clears throat> යෝගිනියක් මේ. මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරන්නෙමි. ඉන්පසු නාසිකාග්‍රයේ හුස්ම රැල්ල දෙසට සිත යොමු කරන්නෙමි. ඊතා ඉක්මනින් සිත සැහැල් වී හුස්ම රැල්ල තුනී වී යයි. මීට වසර එකහමාරක සිට මාහට භාවනා කරන අවස්ථාවල මාගේ ඔළුවේ චංචල කම්පන ගැස්සීම් විසි කරන ගති තල්ලු කරන ගති ඇති වුණි. අතර වාරවල ඔබ වහන්සේගෙන් උපදෙස් ගත්ෙමි. දැනට මාස කිහිපයක සිට ඇති වී ඇති තත්ත්වේ නම් මා පැය එකහමාරක් දෙකක් පමණ භාවනාවේ සිටියත් ඉතා කෙටි වේලාවක් කියා දැනෙන්නේ. භාවනාවෙන් අවදිුණු විට මා හිස්ව සිටි බවක් දැනේ. දේශනා අසන විට පවා මා භාවනාවට යයි. වරින් වර අවදිුවත් ඊතා ඉක්මනින් හිස් තැනකට යන බවක් දැනේ. භාවනාවෙන් පසු කිසි දෙයක් නැත. සැහැල්ලුවක් දැනේ. ජනවාරි ජනවාරි මාසයේ මා නිස්සරණ වන්නේට නිස්සරණ වනයේට සහභාගී වූ විට මාගේ ගැටලුවට පිළිතුරු වශයෙන් භාවනාව අඩු කරන ලෙස උපදෙස් ලැබුණි. ඉන්පසු මා භාවනාව අඩු කෙරුවෙමි. සක්මන් කෙරුවෙමි. බහුල වශයෙන් දේශනා ඇසුවෙමි. දේශනා අසන විට පෙර අයුරින්ම මා භාවනාවටපත් වෙයි. දැනට මාස එකහමාරක පමණ කාලයක සිට සමහර අවස්ථාවල දේශනා අසන විට මාගේ ඔළුවේ නහරවල් දිග හැරෙනවා, ඉදිමිනවා වගේ දැනේ. නලල නලල මතත් ඒ ආයුරින් දැනේ. හිසේ පිටුපස කොටස බෙල්ලෙන් උඩ හිස් මුදුන වාගේ හිස් මුදුන වාගේම තද කරන හිර ගතියක් දැනේ. හිස්සෙහි මුදුනින් යමක් පිටවෙන්න හදනවාක් මෙන් පිටුපසට ඔළුව බෙල්ලක් උඩ කෙටෙන ගතියක් දැනේ. මේ භාවනාවෙන් ලැබුණු දෙයක් බව දනිමි. නමුත් අසනීප තත්යක්ද කියා සිතේ. පින්වත් ස්වාමින් වහන්සේ කරුණාවෙන් මේ ගැන පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝායු සම්පන්නිය ලැබේවා. මේ භාවනා කියන වචනය තමයි පැටලිලා තියෙන්නේ. භාවනාව අඩු කරන්න කියලා නිතරමනේ උපදෙස් ලැබිලා තියෙනවා කියලාත් කියනවා. මට පේනවා භාවනාව කියලා වචනේ සමාන ලකුණක් දාන්නලා ඉඳගෙන ඉන්නවා කියන එකටයි මේ භාවනාව කියන්නේ. ඒ වෙනුවට ඉඳගෙන සතිමත් වීම, බණහනකොට සතිමත් වීම, ඇවිදිමින් සතිමත් වීම කියලා මේ භාවනා කියන වචනේ අවශ්‍ය වෙලාවට අර්ථය සරකලා සතිමත් වීම කියලා දැම්මොත් ওই ප්‍රශ්න විසඳෙයි. භාවනාව කියන එක දාපු ගමන් ලොකු බෞද්ධ බෞද්ධ ලන් තන්නේ කර ලනුවක් කාලා ඉන්නේ. භාවනා කරන්න ගිය ගමන්ම කෘතිමයි බෞද්ධයා. ඒ තරම්ම මේ වචනේ පැටලිලා තියෙනවා. ඒ වෙනුවට සතිමත් භාවය කියලා දැම්මට පස්සේ මේ ලියුම ලියපෙන්න කැමැතිද අත උසන්. හරි ඒකට කියන්නේ සතිමත් භාවය කියලා ලියුම කියවන. භාවනා කියන වචනේ දාපුවාම අනිවාර්යෙන් පටලවා ගන්න. මුලින්දම්ම මුල ඉඳන්ම සක්මන් භාවනාව. මම දැන් මෙතන යන්න මෙනෙහි කර පැය භාගයක් විනාඩි 45ක් පමණ මුලින් සක්මන් කරමිමි. මුලින් මා වම දකුණ වශයෙන් සක්මන් කළෙමි. දැන් යටිපතුලට දැන දේ කෙරෙහි හිත යොමු කරමින් සක්මන් කරන්නෙමි. ඒතර යටිපතුලට හිත යෙදුවට පස්සේ මොනවද වැටහෙන්නේ කියන එක. ලියන්න ඕනද කියන්න? ලියන්නේ නැත්නම් ඉතින් මට මට ඉර්ධිප්‍රාතිය හරිය තියෙනවා. ඒක විතරමයි මම අහන්න බලන්නේ ඉන්නේ අරමුණකට හිත යොදුවට පස්සේ මට වැටහෙන දේ මට දැනෙන දේ මට විඳින දේ ඒක නැති වුණොත් මේ ගානත් ලියලා සුළු කිරීමක් කරලා උත්තරේට ඉරිදෙක් ගැහුවේ නැත්නම් මම බලන්නේ නැහැ ගාන දිහා තම ගාන ඉවර කරලා නැහැ නේ උත්තරේ දුන්නා උත්තරේ ඉරිදෙක් ගන්න ඒකට දන්නවා මේක ඉවරයි ගාන කියලා යටිපතුලට පොළොවේ ගල් ගල් දැනෙනවා රළු ගතිය දැනෙනවා සියුම් ගතිය දැනෙනවා ඇඟිලි තියෙනකොට ඇඟිලි අග වදින ගතිය දැනෙනවා වම් කකුල තියෙනකොට නිකන් තද ඇදිලා යනවා වගේ දැනෙනවා දකුණු කකුල තියෙනකොට නිකන් තද වෙලා වගේ පොළොවට දැනෙනවා ඒවත් තමයි දැනෙන්නේ ඔය ඒක වුණත් බොහොම නිකන් කියන්නේ එව්වා තමයි ඉති වෙන කියන්න දෙයක් නැහැ කියලා අන්තිම ඒ වැද්දගත්ම කොටස. එහෙම නෙමෙයි, එහෙම නෙමෙයි වෙච්ච දේ කිව්වේ. නෑ නෑ වෙච්ච දේ අනිවාර්යයෙන්ම ලිපි ලියන්න ඕන දේ. ඒක ලියවෙන්නේ නැහැ. ඒකයි කෙලස් කියන්නේ. අපි හරියටම වෙලත් ගන්නවා, අත් දකින්නවා, අත් දැකපදී ලියවෙන්නේ නැහැ. ඒ කියන්නේ අද්දට ප්‍රත්‍යක්ෂයේ තිබුණට උසාවියේදී කියවෙන්නේ නැත්නම් නඩුව පරාදයි. එනිසා පැහැදිලිව කියනවා තමන්ගේ වාර්තාව කොටස් තුනයි අරමුණ කියන්නේ හිත මෙහෙව්වාද ගියාද කියන්නේ වැටුණ දේ කියන්නේ. ඒ කාරණා තුනෙන් මේ වැටහිච්ච දේ නොකියන එක තමයි ගමේ පල්හැලි කතා කියලා කියනවා ප්‍රපංච කියලා කියනවා අපි. ඒක විතරක් කියලා හරියන්නේ නැහැ. මොකද්ද නඩු අංකය කියන්න ඕනේ, ඊටු ටික කියන්න මෙන්න අරබන මෙන්න මම ඒකට හිත මෙහෙව්වා මට වැටුනේ මේමය. ඉතින් ඔය කාරණා තුන එකිනෙකට සම්බන්ධ කාරණා තුනක්. ඒ දේ කියනවනම් ඒක තමයි ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන්නේ. කියන දේ කියනවා. කිසිම හැඟීමක් නැහැ කිසිම ආකල් මොනවාද මේ හැඟුම්බර ගතියක් නැහැ කාරණාව කියනවා. කියුනේ නැත්තම් මේ මෙතන කාන්ටුකුල් දීලා අහගෙන ඉන්නවා. අර අත්‍යවශ්‍ය ටික කියවෙන්නේ නැතුව නෙවෙයි. අත්විඳලා නැතුවත් නෙවෙයි. මේ කමඨාන් සුද්ධ කිරීම සඳහා රචනයක් ලියන හැටි දන්නේ නැහැ. ඒකෙදි බුදු පන්සිහාස කෙනෙක්ගේ 100%ක්ම වැරදි ගුරුවරයා ඇතේ කියලා. මොකද ජීඳා ජීවිතේ අපි කවදාවත් මෙහෙම සපේලා උත්තර දෙන්නේ නැහැ නේ. අපදානින සම්පායති කියලා එකක් තියෙනවා. වෙච්ච දේ සපේලා උත්තරයක් දෙන ගතියක් එදිනදා ජීවිතේ පෘථජන ලෝකයේ ඇත්තෙම නැහැ. ඒ නිසා බුදුරජාණන් හරියට යොමු කරන මොකක්ද අරමුණ? මානසිකාරය යෙදුවද? ඔව්. මොනද වැටුනේ? මේ පුංචි සෝපාකහමසඤ්ඤාවත් කියනවා. ඒක නැති වුණොත් මිචින් ඒ හරියට කියනවා මේ බෝතලේ තියෙන මුඩිය නැහැ. ලියුම තියෙනවා මුද්දරේ නැහැ. මිනිහා ඉන්න ඔළුව නැහැ. දැන් නෑ ධම්මනිසත් යාමතෝ ඉන්නකම් මේක හදනකොට කිව්වේ නියම තැන ලියුමේ දිනේ දැම්මේ නැත්තම් එලි මල්ල විසිකරපන්. ඒක බෝතල නැති මූලියක් නැති බෝතලයක් ආවේ. ඔළුව නැති මිනිහෙක් ආවේ. අවශ්‍ය දේ කියවෙන්න ඕනේ. ඉතින් මෙච්චර බයින් එක වටින්නේ නෑ මං හිතන්නේ කියවන්නේ. ඔබ වහන්සේගේ උපදේශ මත 2015 ජූනි මාසෙට සතිමත්ව සිටිනා යෝගිනියක් මේ. මම දැන් එතනට වාසනා දාන දන්නේ මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරන්නෙමි. ඉන්පසු නාසියක් නාසිකාග්‍රයේ හුස්ම රැල්ලට සිත යොමු කරමි. කරන්නෙමි. ඊතා ඉක්මනින් සිත සැහැල්ලුවේ හුස්ම රැල්ල තුනී වී යයි. මීට වසර එකහමාරක සිට මාහට සතිමත් සිටින විට අවස්ථාවලදී මාගේ ඔළුවේ චංචල කම්පන ගැස්සීම් විසිකරන ගති තල්ලු කරන ගති ඇති වුණි. අතර වාරවල ඔබ වහන්සේගෙන් උපදෙස් ගත්ෙමි. දැනට මාස කිහිපයක සිට ඇති වී ඇති తත්වේ නම් මා පැය කමාරක් දෙකක් පමණ සතිමත්ව සිටින විට මාහට ඊට කෙටි වේලාවක් සිටියාසේ දැනේ. සතිමත් වුණු අවස්ථාවල අවස්ථාවල මා හිස්ව සිටි බවක් දැනේ. ඒකට ඒ විදියට ඔළුවේ කම්පන චංචල පිපිරීම් දිගෑරීම් වගේ දැනන ගතිය Taman දකින්නේ භාවනා කරපු නිසා Tamanට ලැබෙන ආනිසංසයක් ලාභයක්ද එහෙම නැත්නම් භාවනා කරන යනකොට ආර්ය ආදුවක් කරදරයක් පාරාවේශයක් හුණියමක් නෑ ස්වාමීන් වහන්සේ භාවනාවේ මට ලැබෙන වාසිය ඊටත් එක්ක සාපේක්ෂව බලනකොට මොනවාක්වත් මොන දැනෙන ගතිය භාවනාවේ ආනිසංසයක්ද නැත්නම් අසත්‍යමත් වෙලා සී නැති වෙලා මූර්ජා වෙලා හිටියා කියලාද හිතෙන්නේ. එතන පොඩ්ඩක් මට ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ අර මම මම භාවනාවේ නැගිට මේ සතුටුමත් වෙලා ඉඳලා නැගිටාම මට මුකුත්ම දැනෙන්නේ නැහැනේ අර පොඩි විලා මම ගෙදර පැය දෙකක් විතර භාවනා සතුටුමත් ඉන්නකොට මම මට හිතෙනවා විනාඩි 10ක්වත් හිටියද කියලා මට හිතෙනවා. ඉතින් මං හිතනවා මේ ඒක තමයි මං එදා මේ ස්වාමීන් වහන්සේට චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට කිව්වේ. එතකොට උන්වහන්සේ කිව්වා මම භාවනා කරන කාලේ වැඩි කියලා. අඩු කරන්න කියවා. මේකට අපි චන්ද්‍රතන හම්සෝ ගාව ගන්න එපා. මෙතන නෑනේ. ඉන්න වෙලාවක කතා කරගන්න. කෙසේ නමුත් හිතේ මතකයක් තියෙනවා. ඕකට තමයි දුක කියලා කියන්නේ. දුක එන හරියක් එන්නේ මතකේ හරහා. ඉස්කෝල වල වැඩි කරන්නේ මතකේ වැඩි කරන්න හදනවා. පොත්පත් කියලා මතකේ වැඩි කරන්න හදනවා. নানা ආකාර වැඩි කරන්න හදනවා. ගිය ආත්මෙවත් ගන්න හදනවා. ඒ තරමටම දුකයි. කොයි වෙලාවක හරි මොනවාක්වත් මතක නැතුව හිටියා නම් ඒ වෙලාවේ කායට වදයක් නැහැ, හිතට වදයක් නැහැ. දැන් අපි අවුරුදු 6ට ඉස්සලා කරපු දේවල් මොකක්වත් මතක නැහැනේ. එදාන් ජීවිතේ සුන්දරම වයස. සියල්ලම අනුමතය අපිලා තියෙන්නේ. අම්මත් හරි කැමති අපි අම්මගේ ඇඟේ කක්ක කරනවට චූ කරනවට හිඩුවෙන් හිටියයි කියලා ගන්නක් නැහැ වමන කිරුවයි කියලා ගන්න නැහැ ඔක්කොම ලම්මලා ගන්න හුරතලෙට මොකද අපිට මතකයක් නැහැ ඉතින් බුදුරජාණන්සේ අපි එතෙන්ද ගිහිල්ලා දානවා පැය යනවා විනාඩියට ඒ කියන්නේ අපි කාලය කාලය සාදේශයේ දිගේනේ අපි කොටු වෙලා තියෙන්නේ කාලය ඉක්ම වුණා එතකොට විනාඩිය පැයට වැටෙනවා. තමයි පැය විනාඩියට වැටෙනවා. මෙන්න මේ වගේ වෙනස් වීම වෙනකොට අපි මේ භාවනාවේ දියුණුවක් විදියට සලකනවාද සැක කරනවාද කියන එක ඕනම කෙනෙකුට විවෘත දෙයක්. සැක කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් මේක නැවත නැවත කරලා බලන්න පුළුවන්. බුදුජානක වහන්සේ සඳහන් කළ තියෙනවා මේ සංඥා නිදානානි ප්‍රපංච සංකා. අපේ තිබෙන සංඥා ටිකෙන් තමයි අපි ප්‍රපංච කරන්නේ කෙලෙස් ඇති කරගන්න. ඒක නිසා සංඥා නැහැ කියලා කියන්නේ ප්‍රපංචය කිරීමක් නෑ කතන්දර ගෙතිලක් නෑ හැබැයි ඒකට සැකයක් තියෙනවා ඉතින් මේ අපි බුද්ධෝත්පාද කාලෙක මෙහෙම භාවනා කරනවා අබුද්ධෝත්පාද කාලෙක අපි භාවනා කරුවොත් කොහේ යයිද මිච්ඡර බැම්පක ඇඳලා මෙහෙම මෙහෙමයි කියලා තියෙද්දිත් ඒක සැකේ නග නැති කර ගන්න පුළුවන් නැවත නැති කර නැති කරන්න පුළුවන් ඒ හිතන්න අබුද්ධෝත්පාද කාලෙක අපි භාවනා කරන බොහෝම කැපෙලා භාවනා කරනවා හිත මේ වගේ තැනට ගියොත් එimhe අපි වහ කනවා හරි පාර පැහැදිලිවම නොමග කියලාම තමයි අපි හිත උගන්වන්නේ. ඉතින් සමූහයක් එකතු වෙලා කතා කර කර යනකොට පොඩ්ඩක් බය ඇරෙනවනේ අපි. සමූහයක් නෙමෙයි යන්නේ. බුද්ධ ශාසනයක් නෙමෙයි. සද්ධාවෙන් යන්නේ, සීලෙන් යන්නේ, සතියෙන් යන්නේ. ඒ නිසා නැති වෙන තැනට මතකේ නැත්තැනට යන හැටි පොඩ්ඩක් බලන්න. මතකේ නැත්තැන ඉඳලා අවදි වෙන හැටි පොඩ්ඩක් බලන්න මේ දෙක දන්නවනම් මතකේ නැතිවීම කරා යන්නේ අරමුණ සියුම් වීම හරහා. මතකෙන් නැගිට්ටට පස්සේ තමයි මතකේ නැති බව දන්නේ. මම නැවතත් කියනවා මතකේ නැති බව නැගිට්ටට පස්සේ තමයි මතකේ නැහැ කියලා දන්නේ. මේව ලේඛනගත දේවල්. ලක්ෂ වාරයක් කරා. කර කර කර කර බලන්න කොයි වෙලාවක හරි මතකයක් නැතුව මැරලා ගියොත් ආය ආත්මයක් නැහැ. මතකයක් සහිතව මැරලා ගියොත් ਬਾගෙට වැඩේ නැත කරලා තියෙන එතෙන්නම තමයි කර්ම නිමිත්ත වෙන්නේ, ගති නිමිත්ත වෙන්නේ. ඒක දිගේ යනවා. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ හිත හිස් කරලා. දැන් පන්ති වල යනකොට කල්ලාල මගලා තියලා ගියාම හරිනේ. ඒකට ඕන දේ ලියන්න පුළුවන්. පන්ති ලියලා තියෙන ඒවා මගලා ගියොත් පහුවෙන්ද උදේ ලියන්න බෑනේ. ආයෙ මකන්න ඕනේ. බුදුජානන් චෙක් කරන්නේ මේක හිස් කරලා දෙන්නේ. අපි කරන්නේ රැස් කරන්නේ. ඒ කිය රැස් කර කර හිටපු මනුස්සයාට හිත හිස් වෙනවා දකින්නකොට මෙච්චර ඉක්මනට වෙන්න පුළුවන්ද? මං වගේ කුසී අම්මා කෙනෙකුට ඉති සකයි. ඒක නිසා කියනවා ජීවිතේ මල් විහිං පල්. කොච්චර සුද්ධ කළ දුන්නත් ඒක සැක කරන්නේ බෞද්ධයා විතරමයි. මේ ඊයේත් කතා කරලා කියනවා මේ පොඩි ළමයෙකුට භාවනා කරනකොට දවස් 10ක් ගියාලු මේ ළමයි කිව්වලු ඇත්තක අහන්න බලන්න කියලා එම කවුරු මොකක්වත් පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ ළමයට ආනපානෙ දීලා ආනපානෙ සම්පූර්ණව නැති කරලා ආයෙස් කිරෝපස් කළා දැන් හරි කියලා. ඉතින් කිව්වලු ඕක තමයි ඉස්ලාම දැසේ මට උනේ. ඔයාට තේරෙන්නේ නැති උනාට කියලා. ඉතින් කර්මස්ථානාචාර්යවරු අංජබජල් නම් අර පොඩි දරුවට සිද්ධ වෙනවනේ කර්මස්ථානාචාර්යට කියලා දෙන්න ඇද්ද කවකට වෙලෙන්න මොකක්වත් පේරෙන්නේ නැහැ. ළමයි කිව්වට කර්මස්ථානාචාර්ය කියලා එහෙම බෑ. ආනපනේ දාලා ආනපනේ ගෙවෙනකම් බලපයි. ඉතින් ළමයි කියනවා ඒක තමයි ඉස්ලාම දැසේ උනේ. ඉතින් අපි නිවනට විතර සැක කරන්නේ මොකේටවත්. එහෙම නැත්නම් නිවනට විතර මුණට කියලා ගහන්නේ මොකේටවත්. නිවනට විතර උණු වතුරක් කරන්නේ මොකේටවත්. මට හිතෙන්නේ මෙහෙ උමේ මැප් එක ඇඳලා පාර තියේදී අපි මේ විදියට යන්න පාරක් තිබේ නම් ඇත්සඳර පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකකසේ නම් අබුද්ධෝත්පාද කාලයක භාවනා කරනකොට කොහොම හිටීද? සද්ධාවක සරණක් නැහැ, සතියක සරණක් නැහැ, සීලයක සරණක් නැහැ. දැන් අපිට කරන්න තියෙන්නේ මේකම කරන්න ඕන. කර කර බලන්න දැන් දැනයි දැන දැන ඉඳලා දැන නැත්නම්ට යනවා. දැන නැත්නම් ඉඳලා දැන තැන දැන නැති බව දැනගන්න බෑ. දන්න තැන ඉඳලා දන්නේ නැත්නම් ගියන් පස්සේ දන්නේ නැති තැනදී දන්නේ නැති බව දැනගන්න බෑ. දන්නේ නැති බව දැනගන්න දන්න දෙයක් එන්න ඕන. හැම දෙයක්ම සාපේක්ෂයි. පුළුවන් තරම් බලන දන්නේ නැති දේ තමයි නිවන තියෙන කියලා හිතා ගන්න. දන්න කිසිම තැනක නිවන නැහැ. ඒකට පොළවේ අත ගහලා කියන්න පුළුවන් දන්න කිසිම දෙයක නිවන නැහැ. අපිට දන්නේ නැති දෙයට තියෙන බය නිසා අපිට නිවනටයි බය. නිවනට බයයි. මොකද දන්න දේවල් වල අපිට අරසාවක් දැනෙනවානේ. දරුවෝ ඉන්නවා, බැංකු ගිණුමක් තියෙනවා, රක්ෂණ සංස්ථාවක් තියෙනවා, කීර්ති නාම තියෙනවා, ලාභ සත්කාර සම්මාන සිලෝග තියෙනවා සුද්ධ අපාය. ගොඩ ඉන්නේ නැහැ මරණ මොහොතේ. මොනවත් නැහැ නිකම්ම නිකන් සීර පිටිස්සගේ. එහෙම නැත්නම් අර සුපබුද්ධ කුටි වගේ නැති වෙන දෙයක් නැහැ. මොනවාක්වත් දන්නේ නැහැ. හැබැයි යා දන්නව දන්නේ නැති බව මට දැන් තේරෙනවායි කියලා. ඒක හරි අමාරු. දන්නේ නැති වෙලාවේ දන්නේ නැති බව දැනගන්නවා කියන එක manussත්වයේ ඉක්මවලා ගිය වැඩක්. එනිසායකට පුළුවන් තරම් ගිහිල්ලා ඒකට අවදි වෙලා සතිමත් වෙලා බලන මේ ලෝකේ ඉඳද්දිම අපිට මැරෙන්න පුළුවන්. චිත්තක්ෂණ වශයෙන් හෝ සුළු වේලාවක් ටටා බයි බයි යන්න පුළුවන්. පුළුවන් තරම් යන්න. පුළුවන් තරම් ගිහලා ආපහු එන්න අරින්න යන්න අරින්න ওই දෙක ඉබේ වෙන්න අරින්න. මම යවන්නේ නැහැ ඒක කොහොමඩක සිද්ධ වෙනවා. අන්න එදාට තේරෙයි මේ තණ්හාව ඕනෙත් නැහැ මේ වෙලෙට මාන්නේ ඕනෙත් නැහැ මේ වෙලෙට දික්තියක් ඕනෙත් නැහැ. තණ්හා මාන දික්ටි හිතුවොත් මේක හසුරවන්න හදනවා අපි. හසුරවන තාකල් කෙලස්. චේතනා තියෙනවා විඥානය තියෙනවා සංස්කාර තියෙනවා. ඒ නිසා දන්නේ නැති තැනට අවදි වීම අභිලා අභ්‍යාසයක් කරගන්න. එසා ඒක වෙන්නේ ක්‍රමයෙන්. දන්න දේ හිමීට හිමීට හිමීට හිමීට මේ හිමීට රෑ වෙනවා. නිින්ද යනවා වගේ දෙයක්. අන්න ඒකට හොඳට අවදි වෙන්න බෑන. ඒකට සුද්ධට කියතයි කට ඇරලා ආර්ය පරිශ්‍රණය කිය. තේරුණාද? තේරුණා ස්වාමීන් වහන්සේ. කියන්න බෑන තේරිච්ච එක. හිස් තැනටම යන්න කියලා තමයි කියන්නේ වහන්සේ සතිමත්වම ඉන්න කියලා හිස් තැන. හිස්තැනට සාදරව යන්න. එහෙමයි. ගිහිල්ලා බලන්න හිස්තැනේදී හිස්තැන බව දන්නවද කියලා. එහෙමයි. ඒක මනුස්ස අභ්‍යාසයක් නෙවෙයි. මනුස්සත්වයේ ඉක්මවපු අභ්‍යාසයක්. මොකද හිස්තැනේදී කිසිම ගැටලුවක් නැහැ, ආතතියක් නැහැ. බුදුරජාණන්සේ කියන අජට අවකාශය කියන. ඒ ගැට වදින්නේ නැහැ. ගැට තමයි මේ සංසාරේ දුක කියන්නේ. උත් හිස්තැන පිළිබඳ සැකයක් ආවොත් එයාට ඒකම ගැටයක් කරනවා. මේ ආනිසංශය කරදරයක් කරගන්න. උත්තරය ප්‍රශ්නයක් කරගන්න. ඒ ප්‍රශ්නේමයි විසඳලා දෙන්න ඕන. උත්තර දෙන්න එපා. ප්‍රශ්නේ විසඳලා දෙන්න මේ නොදන්න දෙයට සාදර වෙලා ගිහිල්ලා නොපුළුවන් ද බලන්න නොදන්න දෙයට අවදි වෙන්න. නොදන්න දෙයට සතිමත් වෙන්න. නොදන්න දෙයට අප්‍රමාද වෙන්න. ඒකයි ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ. බුදු කෙනෙකුට බුද්ධ වචන දෙන ප්‍රබුද්ධ වීමෙන් උන්වහන්සේ මොනවත් නැත්තන කියලා ඉතින් දන්නවා මම මොකොත්ම නැත්තනක ඉන්නේ කියලා. අපි ඔක්කොම මොනවක් නැති වෙච්චාම ඇපනූල් ගැට ගන්න. පිරිත් නූල් දානවා. බෝධි පූජා දෙනවා. සයිකියාට්‍රිස්ලා හම්බ වෙනවා. අලි කරදරයක් උනේ මට මේ මෙමරි එක ගිහිල්ලා ෂෝට් මෙමරි ගිහිල්ලා පාකින්සන් නැවිලා ඩිමෙන්ෂියා ඇවිල්ලා මේ අලුත් රෝග රාශියක් තියෙනවා. මේක මේක මගේ භාවනා ප්‍රයෝජනයක් වගේ කරලා ඉවර නැත්නම් යන්න ගියා නම් නිකන් ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ ඉන්නවා ඕන වෙලාවට දානවා කඩු එළියට. හැබැයි වැදගත්ම දේ තමයි නැති වෙලාවේ නැති බව දන්නේ එක. අමාරුයි හැබැයි කල හැක්කක් කියන එකයි සංකිච්ඡ සාමණේරත් අපිට කියලා දුන්නේ සුනීත සාමණේරත් කියලා දුන්නේ කල හැක්කක් අවුරුදු 7 ළමයින්ටත් කරන්න පුළුවන්. අන්න ඒක අභ්‍යාස කරන එක ආධ්‍යාත්මික දෙයක් ඒක ආගමික දෙයක්. තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි විනාඩි 20ක් විතර වැඩිපුර අරන් තිනවා. ඒ නිසා අපිට සභාවෙන් ප්‍රශ්න තියෙනවද කියලා අහන්න අමාරුයි. අපි හෙට මේ වෙලාව ගන්නවා ප්‍රශ්න සඳහා ලිඛිතව දාන්න අර කියන ක්‍රමයට හැබැයි ලියලා තියෙන ප්‍රශ්න පළවෙනි දවසට වඩා හොඳ ප්‍රශ්න. ඔක්කොම වගේ භාවනා කරපුවා නිසා අලුතෙන් ආපු අය බය වෙන්න එපා. අපිට ওই විදිහට ලියා ගන්න බෑ කියලා. හැබැයි කොහොම හරි තම තමන්ගේ අත්දැකීම් ලියන්න උත්සාහ කරන්න. ඒ sannivedane උනේ නැත්තම් මේ මොකක්ද ඒකට කියන්නේ? sannivedane උනේ නැත්තම් අපේ විශ්වාසෙ කොට නැගින්නේ නැහැ. ඒ නිසා හැකි තාක් දුරට තමන්ගේ භාවනා අධ්‍යක්ෂකම් ලියන්න අපිට තුන් කාලකට කිට්ටු ප්‍රමාණයක් තියෙන සක්මන් පරිය භක්මන් භාවනා සඳහා අපි සක්මන් කරලා තුනට රැස් වෙනවා මෙතන නැවතත් සාමූහික පරියන්ක භාවනාවක් සඳහා මේ මතක් කිරීමත් සමගම අපේ පළවෙනි ධර්ම සාකච්ඡා නිමාවට සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි